ඒකකොට හැම වෙලේම මාර්ගය නිවන අරමුණු කරගෙන තියෙනවා. නිවන කියන එක වැරදුනොත් සම්පූර්ණ මාර්ගයම වරදිනවා. අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ දකින අහන දේවල් හටගෙන නිරුද්ධ වෙනකම හෝ ස්කන්ධ ධාතු ආයතන කිසිම දෙයක් නැති දැඩි හිස්කමක් ශුන්‍යතාවයක් වගේ තැනකින් තමයි නිවන කියන්නේ. අසංකතකම කියලා. නමුත් නිවන එහෙම දකින්න බෑ. හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියන ගත්තොත් එතන තියෙන ආහාර නිරෝධය නිරෝධයක් වුණාට ඒක නිරෝධ සත්‍ය නෙමෙයි. එතකොට ස්කන්ධ ධාතු ආයතන කියන්නේ දුක් දුක දුක් වූ ස්කන්ධයගේ නැතිකම නිවන නෙමෙයි. එතන මොකද නිරෝධ සත්‍යයට පෙන්වන්නේ තණ්හා නිරෝධය නිරෝධයද වෙනවා නිරෝධ සත්‍යද වෙනවා. තණ්හාව තමයි බුදුරජාණන් වහන්සේ තණ්හා නිරෝධය තමයි ඉලක්ක කරලා තියෙන්නේ. එතකොට නිවන හැටියට පෙන්නේ. ඒ පෙන්නේ කොහොම තැනක රැවටෙයි කියන කමෙන් තමයි. එහෙම හැම කිසිම දෙයක් නැතිකම කියන එකක් අපිට අහු වෙනවනම් ඒකද හිතට නැතිකම කියන නිමිත්තක් ඇසුරු කරනවා. ඕකට සිවුම ගත්තාම ආකින්ච ආයතනය නැත්ති කිංචී කියලා කියන්න පුළුවන්. එතකොට ඒකද ස්කන්ධ ධාතු ආයතන කියන කිසිම දෙයක් නැතයි කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. සංකත හැම දෙයක්ම ඇතිකම විතරක් නෙමෙයි ඇතිකම හා නැතිකම කියන දෙකම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. එතකොට ඔය කතා කරන පැත්තකින් කිසිම වෙලාවක ඒ ශුන්‍යතාවය ශුන්‍යතාවයක් ඒක නිරෝධයක් තමයි හැබැයි නිරෝධ සත්‍ය නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්පූර්ණ රාගක්ඛෝ දේසක්ඛෝ මෝහක්ඛෝ නිබ්බාන. ඊට පස්සේ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනෙස්සබ්බෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන තණ්හාවේ ක්ෂය භාවයෙන් ඇති වෙන විරාගයක් ඈ තණ්හාවගේ නිරෝධයක් වෙයිද මෙන්න මේක නිවරයි මෙතනදී ඇයි ඒ කෙලස් ටික තුන තැනකින් හොරාගත්තෝ දේශක්ති මොහොක්ඛයෝ නිබ්බාන ඒවාසේ තණ්හා නිරෝධය නිවනයි කියන තැනකින් පෙන්වන්නේ අර දුක්ඛ ස්කන්ධෙ නැතිකම අල්ලයි කියන කාරණාව නිසාමයි අහු වෙන නිසාමයි ඒක අපි පොඩ්ඩක් හරියට පෞද්ගලික අර්ථ ඔක්කොම පැත්තකින් තබලා අපි හරියට පෙළ දහමට අනුව හිත තබාගෙන ගියාම හරියට උත්තරේ හම්බ වෙනවා ප්‍රශ්නයක් නැති. අපි චතුරාර්ය සත්‍ය කියන කාර්ය දක්වන්න ගත්තොත් චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍යය. ජාතික දුක්ඛ, ජරාප දුක්ඛ, ව්‍යාධිප දුක්ඛ, මරණප දුක්ඛ, අපේ සංපයෝගෝ දුක්ඛ, පියේ විතරෝගෝ දුක්ඛ, යම් පිච්චනලබි සංප දුක්ඛ, සංකිතෙන් පංචපාදන කන්ද දුක්ඛ. ඉපදීම ලැබීම කියලා කෙටියෙන් කියනවා පංචපාදන ස්කන්ධය දුක. අපි පංචපාදන ස්කන්ධය කියන්නේ මේ දුකයි කියලා කිව්වොත් මේ දුක් ඔක්කොටම කෙටි කරලා කැටි කරලා කියනවා පංචපාදන ස්කන්ධය කියන්නේ. මොකද අපි හිතාගෙන යන පංච උපාදානස්කන්ධයේ දුක කියන එක අපි බලමු පොඩ්ඩක්. ඇයි බුදුරජාණන් වහන්සේ මේ දුක් ඔක්කොටම කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධයට කියන්න වෙනවා. ඒක අපි පොඩ්ඩක් පංච උපාදානස්කන්ධය අත දක්වගත්තොත්. ඇහැ, රූප, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ, මන, ධම්ම. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන දස ආයතනේ රූපස්කන්ධයට යනවා. වේදනා සංඥා සංකාර ධම්මායතනට යනවා. ඊට පස්සේ විඥාන ස්කන්ධය මන ආයතන වෙනවා. මේ පංච උපාදාන ස්කන්ධය තමයි ආයතන ප්‍රභේදයෙන් සංග්‍රහ කරලා තියෙන තව විදිහකින්. මේ ආයතන 12 ආයතන. එතකොට ඕකට කියන්න වෙනවා දුක කියලා. මොකද මේ ඇහැට දුකයි රූපෙට දුකයි කියලා කිව්වේ ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, සිටීම කියනවනේ මේ දුක් ඔක්කොම ඇහැට කියන්න වෙනවා. ওই දුක ඔක්කොම රූපෙට කියන්න වෙනවා. ওই දුක ඔක්කොම කනට කියන්න වෙනවා, ශබ්දෙට කියන්න වෙනවා කියන අර්ථය තියෙනවා. ඇයි ඒ? මොකද ලෙඩවීම ඒ සත්ත්වනිකායේ ලෙඩවීම. සත්ත්වනිකායේ මහලු බව මරණය අප්‍රියං ආයකම් ප්‍රියංගෙන් වෙන්නේ මේ ඇහැ තුල තියෙනවද? නැත්නම් රූප ඇතුලේ තියෙනවද? නෑ. වෙන මොකුත් හින්දා නෙමෙයි දුක පිළිසින් දකින්න හදනකොට අපිට සමුදය අවශ්‍ය වෙනවා. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි රූප ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව කියනක උපදින්න පවතින්න පුළුවන්මයි ඒ. එහෙම ඇහැ ලෝකේ ප්‍රිය මధుර නිසා තණ්හාව උපදිනවා පවතිනවා තණ්හාව උපදිනකොට පවතිනකොට උපාදානය වෙනවා උපාදානය આવොත් භවය වෙනවා භවය આવොත් නැවත ඉපදෙනවා ඉපදුන ජරා මරණ දුක විඳින්න වෙනවා කියන එක නියතියක්ම. එතකොට මේ ඇහැ පරිහරණය කළා රූපය පරිහරණය කළා කවදාවත් කෙනෙක් ජරා මරණ ධර්මයන්ගෙන් මිදෙන්නේ නැහැ. ජරා මරණ ධර්මයන්ට ගහගෙනම යනවා. ජරා මරණ ධර්ම ගෙනත් දෙන ප්‍රභවය හැටියට දකින්න කියනවා. මොකද තණ්හා මේවා තියෙදි තණ්හාව විතරක් නැති කළ හැකි කියන උත්තරේ ගණී කියන හින්දාමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යයට මේ ටික බහැලුවේ. මොකද මේක තිබුණොත් තණ්හාව උපදිනව පවතින. නැත්තම් මේ තණ්හාව උපදින්නේ නෙමෙයි පවතින්නේ නෙමෙයි ඒකයි ප්‍රශ්නේ. එතකොට උපාදානය වෙලා භවය ඇවිල්ලා ජරා මරණ දුක එනවා කියන සිද්ධියක් තියෙනවා දුක පිළිසින් දකිනකොට සුතෝතාර්ය ශ්‍රාවකය දන්නවා දුක කියන්නේ දුක්ඛේ ඥානං කියනකොට ඇහැ රූප කන ශබ්ද මේ පංච උපාදානස්කන්ධයේ දුකයි ඇයි ඒ සමුදය සත්‍ය අදාළයි ඒවා ලෝකේ ප්‍රියයි මధుරයි ඒවට සංහාව ඇති වෙනවා උපාදානය වෙලා භවය ඇවිල්ලා ජරා මරණ දුක එනවාමයි කියලා යාට හොඳට නුවණ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි රූප ලෝකේ ප්‍රියයි මధుරයි මේ ඇහැට රූපෙට කනට ශබ්දෙට ඔය වගේ කාරණා 10ක්ම තියෙනවා මම කෙටි කරලා ගන්න. මෙන්න මේවැ තණ්හාව නැති වෙනව නැති වෙන්න ඕනේ මෙහි ප්‍රහාණය වෙන්න ඕනේ මෙහි. එතකොට මේකේ තණ්හාව නැති වුණොත් උපාදානය වෙන්නේ නැහැ. එහෙම වුණොත් භවය නැහැ. ජරා මරණ ශෝක පරිද දුක් දුම සියලු දුක නිරුද්ධ වෙනවා. කියලා ගාවට ඔන්න මාර්ගය පෙන්වුවා එහෙනම් මහණෙනි මේ සම්මාදිට්ඨිය ඇත්ත ඇති හිතේ දකින්න කියලා මොකද්ද මාර්ගය හැම වෙලෙම හේතු ධාතු හේතුවම නැති කරන විදිහට තියෙනවා දැන් ඇහැ රූපේ බලාගෙන නම් තණ්හාව ඇති උනේ තණ්හාව නැති වෙන්න උනේ ඇහැට රූපේට කනට ශබ්දයට නිසා මාර්ගයෙන් කරන්නේ මොකද්ද ඇහැ රූප කියන එක තණ්හාව ඇති වෙන්න තියෙන පොළොව තණ්හාව නැතත් තණ්හාව ඇති වෙන්න තියෙන හේතුව ඒ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය හසු වෙන්නේ නැති විදිහට ජීවත් වෙන ක්‍රමයක් වලට දෙනවා. මෙහෙම කරන්නේ මොකටද? ඇහැ රූප ඇහැ ඇසුරු වෙන්න, රූපය ඇසුරු වෙන්න, කන ඇසුරු වෙන්න, ශබ්දය ඇසුරු වෙන්නේ නැති විදිහට එහෙනම් ඉන්න කියනවා. මෙහෙම ඉන්න කියන වෙන මොකුත් හින්දාන්නේ තණ්හා නිරෝධය සඳහා. මෙහෙම හිතියොත් තණ්හාව උපදින්න පවතින්න බෑ. තණ්හාව උපදිනවා පවතින කිය තණ්හාව ඇති වෙන තියෙන හේතුවම නෑ. නිකන් පොළොවම උගලලා දානවා වගේ. ඇහැ ඇසුරු නොවුණු, රූපය ඇසුරු නොවුණු, චක්කු විඤ්ඤාණය ඇසුරු නොවුණු, කන ශබ්දේ රූප විඤ්ඤාණය ඇසුරු නොවුණු තණ්හාව උපදින්න පවතින්න බෑ. තණ්හාව උපදුනේ පවතිනේ නැත්නම් උපාදානේ නෑ, භවේ නෑ, ජරා මරණ දුක නෑ. කියලා දැකලා දැන් මාර්ගය තියෙන්නේ මොකේද? නිවන අරමුණු කරගෙන මොකද තණ්හා නිරෝධය. තණ්හාව නැති කිරීම සඳහා ඇහැ ඇසුරු වෙන්නේ දෙන්නේ නැහැ, රූපය ඇසුරු වෙන්න දෙන්නේ නැහැ, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්නේ නැහැ, කන ශබ්ද සෝත විඥානය ඇසුරු වෙන්න දෙන්නේ නැහැ කියන දැනකින් තමයි නොදී යුතු කියන දැනකින් තමයි දර්ශනය තියෙන්නේ චතුරාර්ය සත්‍යය. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මාදිට්ඨිය. ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි කියලා කියනකොට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් දේශනා කරනවවත් නැත්නම් අලුතෙන් එකක් හොයාගෙනවත් නෙමෙයි තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතන ඒත් ලෝකයට හමුන වෙන. ඇත්තක් තියෙනවා. ඒකට කියන යථා භූත ස්වභාවය කියලා. අනේ යථා භූත ස්වභාවය පෙන්වන බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ යථා භූත ස්වභාවයට හොඳට හිත තබන්න කියනවා. ඒකයි දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේදී පෙන්වන්නේ ඔය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන ටික මුලින්ම දැනගත්තම සත්‍ය ඥානය තියෙනවා. ඊට පස්සේ යාට එනවා මොකද්ද? එහෙනම් දුක පිළිසින් දකින්න ඇහැ රූපයේ දුකමයි කියන තැන එළඹ සිටින තැනට ගන්න ඕනේ. ඒකට තියෙන තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ. නිරෝධී සාක්ෂාත් කරන්න ඕනේ. මඟ වඩන්න ඕනේ කියන තැනකින් නුවණ. ඊට පස්සේ දුක පිළිසින් දැක්ක සමුදය ප්‍රහාණය කළා, නිරෝධී සාක්ෂාත් කළා, මඟ වැඩුවා කියනකොට පංච උපාදානස්කන්ධයේ අනුත්පාද ස්වභාවයකටපත් වෙනවා. අනුත්පාද ස්වභාවයකටපත් වෙනවා කියන්නේ මොකද්ද? තණ්හාව හිස්සුන් තල් කඳක් ඔබේ කළ තණ්හාව උපදින්න නැහැ. ජාතිය නිද්ද. හරිද? එතකොට මෙන්න මේ ඇහැ රූප කන සුභ්‍යංගේ කියන යතහ භූත ස්වභාවනේ. ඒ කාරණා සත්‍ය වශයෙන්, කුත්‍ය වශයෙන්, කුත වශයෙන් වඩල ඉවර දවසට ජීවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකර යතහ භූත ඥාන දර්ශන සූසුද්ධම හොතනේ. මේ යතහ භූත ඥානය හොන්තට පිළිසිදු වෙනවා. ඒ යථාභූත ඥානයේ පිරිසිදු වීමයි මේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වීමයි සමානයි. යථාභූත ඥානයේ තාම එළඹ සිටින්න බෑ කියන්නේ තාම අපි මෙහි දක්ෂ නැහැ කියන්නේ. හරි අපි බලමු දැන් දුක්ඛ සත්‍ය පංචපදනස්කන්ධ දුක්ඛ ඇයි එහෙම කිව්වේ සංහාව උපදින්න පවතින්න පුළුවන් නිසා සංහාව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධ වෙනවා එහෙනම් සංහාව ඇති වෙන්න පවතින්න බැරි වෙන්න ඒව නැති වෙන විදිහට ඇහැ රූප කන ශබ්ද ඇසුරු නොවන විදිහට කටයුතු කොට යුතුයි කියන තැනේ මාර්ගය තිබ්බා. ඒකට සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියනකොට මම කිව්වා ලෝකේ හැමදාම පැවතුණු පවතින යථාභූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. ඒකෙන් තමයි අපිට මෙන්න මේ දකින අහන තැනක තියෙන ඇත්ත ඇති හැටි. ඒක හැමදාම ලෝකේ තිබුණා තියෙනවා නමුත් ලෝකයට පේන්නේ. ඒක තමයි අපි බලන්න ඕනේ. බලනකොට අපි මතක් කරන්න හොඳට මෙතන අර බුදුරජාන් වහන්සේ පෙන්වපු සිද්ධියමයි. හරිම සිවුම්. හිතාගන්නවත් බැරි සිවුම්. අසුලමක් සියක් වර පලාගෙන යන විදින විදිල්ලකට වඩා චතුරාර්ය සත්‍ය අවබෝධය සිවුම් කියලා බුදුහාමුදුරු දේශනා කළේ සමහර විට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් එක මිනිහස්සේ මිනිස්සේ කියනවා කියලා දැකලා යදුම් ගානක් ප්‍රකාශනවාසේ වැඩියේ මේ කාරණාව ලෝකයට කිව්වට ඒක තේරුම් ගන්නවා කියන එක දේශනා. බොහෝම සූක්ෂම සිද්ධිය. අපි කතා කරමු හැබැයි හොඳට හිත තබන්න ඕනේ. අපි කියන්නේ අපිට යමක් පේනවා. පේනද අපිට ඇහැ නැතුව පේන්නේ. රූපය නැතුව පේන්නේ. චක්කු විඤ්ඤාණ නැතුව පේන්නේ. දැන් මෙහෙම පේනවා කියනකොට එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන කාරණා තුනම එකට යෙදිලා වැය වෙච්ච එකක ප්‍රතිඵලයක් නෙමෙයි පේනවා කියන්නේ. හරි. එතකොට අපි මොකද කරන්නේ කවදාවත්ම එතකොට දැන් මේ පේනවා නම් පේන්න හේතු වෙන හේතු ටික අපිට හම් වෙලා තියෙනවද කවදාවත්? දැන් අපිට පේනකොට ඇහැ හේතුවක්, රූපේ හේතුවක්, චක්කු විඥානේ හේතුවක්, ඒ තුන් දෙනා එකතු වෙන්නේ ස්පර්ශයට. ස්පර්ශය නිසා වේදනා සංඥාවක් පහළ වෙච්ච එක තමයි නැත්නම් අපිට ඒක සංඥාවක් කියලා දැනෙන පේනවා කියන එක ගන්න. එතකොට මේ පේනවා කියන සිද්ධිය ස්පර්ශය නිසා ඇති වෙන එකක් මිසක ඒක ඇහැ රූප චක්ක විඥානයේ කතාවට ගෑවිලවත් නැහැ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුන්දෙනාගේ එකතුව ස්පර්ශය. ස්පර්ශය නිසා මේ පිනෙන කමක් වෙනවා. ඔන්න ඔහොම මේ ඇහැ රූප චක්කු විඥාන නිරුද්ධ වුණා වෙනකොට පිනෙන දේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. හරිද? පිනෙන දේ නිරුද්ධ වෙනවා. ඕක තමයි පවතින සැබෑම ඇත්ත. එතකොට අපි මේිට පෙර ජීවිතේ කොතනක හරි හිටියනම් පෙර ජීවිතේ කොතනක හරි හිටියනම් එද අපි අහගෙන තිබුණේ නැහැ චතුරාර්ය සත්‍ය. හරිද? පෙර ජීවිතේ. එදත් ওই වගේම මේ වගේ ඇහැ රූප චක්කු විඥාන කියන හේතු ටිකේදීලා පෙනෙනවා. කන ශබ්ද සෝත විඥාන කියන හේතු ටිකේදීලා ඇහුම්. ඇහෙනකොට බුදුරජාණන් ඉපදීම ලැබෙන දුකයි මහන්නේ ඔය දුකට කියන්න වෙන්නේ පංච උපාදාන. ඒ කියන්නේ ඇහැ රූප තිබුණොත් සංහා උපාදාන එනවා. ඇහැ රූප කන ශබ්ද නැති වුණා නම් උපාදානය නැහැ, භවය නැහැ, ජරා මරණ දුක එන්නේ නැහැ. ඒ හින්දා ඇහැ අසුරු වෙන්නේ දෙන්නේ නැතුව රූපය අසුරු වෙන්න දෙන්නේ නැතුව මෙන්න මෙහෙම ඇත්ත බලන්ද කියලා අහගන්න බැරුණා පෙරදී. එදත් අපි මේ ඇහැ රූප චක්‍රය කියලා පෙනෙනකොට අවිද්‍යාව ප්‍රත්‍ය මොකද කියන්නේ? පෙනෙන එක ඇතුලේ රූපේ කියලා බැලුවා. දැන් මේ පෙනෙන එක ඇතුලේ. හරි. පෙනෙලා ඉවරයි. නැති ප්‍රශ්නයක් ඇති කළා. මොකද ඒකට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව. මේ ඇහැ රූප දුකම තමයි කියලා අහගෙන හිටියේ නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ මේ රූපේ පැත්තට හිතන. සද්දේ කියලා හිතුවා. ගන්ධේ පැත්තට හිතුවාම ඒක තමයි චේතනාව අපිට කර්ම වෙන්නේ. ඒ හිතපු නිමිත්ත හිතෙන් අරගෙන නැවත නැවත හිතන්න ගත්තාම අහපු නිමිත්ත හිතෙන් අරගෙන නැවත නැවත හිතන්න ගත්තාම මේ පැත්තේ රූප තියෙනවා ශබ්ද තියෙනවා ගන්ධ තියෙනවා කියලා දැනුමක් අපිට ඇති වෙනවා සංකල්පත් වෙනවා ඊට පස්සේ අපි රූප හොයාගෙන ශබ්ද හොයාගෙන ගන්ධ හොයාගෙන ගියා ඒ හින්දා අපව ආයතන හැදුනා ඒවා ස්පර්ශ ගුණ ඒවා ගින්ද හොඳටම දැන් ලෝකයේ ඇතුළේ එතකොට විඳලා මේ මගේ දුවා පුතා ගෙවල් දොරවල් කියලා ඔන්න එතනත් උපාදානව හිටියාම කර්ම භවය හැදෙනවා කර්ම භවය කියන්නේ මොකද්ද පරිබාහිර මෙන්න ගෙවල් දොරවල් යනවා නිරතන තියනවා කියන ලෝකය ඔන්න භවපච්චයා ජාති භවය නිසා ආයෙත් මෙතෙන්ට ආවා හරිද ආයෙත් භවපච්චයා ජාති භවය නිසා මෙතෙන්ට ආවා ආවට පස්සේ ආවහම තියෙන ඇහැ රූප උපාදානයේ හිත විදිහට නෙමෙයි දැන් තියෙන ස්කන්ධ පංචකයන් අනුසේවත් නෑ මේක. ස්කන්ධ ටිකක් තියෙනවා. මොකද ඇහැ රූප චක්කු විඥාන කියන හේතු ටික නිසා යෙදিলা පේනවා. හේතු ටික නැති වෙනකොට තේරෙන්නේ නැති වෙනවා. හේතුඵල ධර්ම. මේ ධම්මා හේතුප්පව තේසං හේතුසතෝ දුක්ඛහ තේසං කියන නිරෝධය. ඒක බොරචරයි තියෙනවා. ඒ ධර්මයේ නිරෝධියත් වෙනවා කතාවකටම. එතකොට කා ශබ්ද සෝත විඥාන කියන ටිකේ යෙදিলা ඇහෙනවා. හේතු ටික නැති වුණොත් ඇහෙන්නේ නැති වෙනවා. කොහොම ලොකු වෙනකොට ටික ටික ටික ටික අදත් අපි චතුරාර්ය සත්‍ය හදත්තේ නැත්තම් අදත් උපදීන ලෙඩේ මහලුවා මරණ දුකයි පිටින් කියන පංචීපාදානස්කන්ධයට දුක කියන්න වෙනවා පංචීපාදානස්කන්ධය කියන්නේ ඇහැ රූප කන ශබ්ද ඇයි ඒවට දුකයි කියන්නේ ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි රූප ලෝකේ ප්‍රියයි මధుරයි ඕවා අහු වෙන තැනක තිබුණොත් ඕවා තිබුණොත් තිබුණොත් තණ්හාව ඇති වෙලා උපාදාන වෙලා භවයේ ජරා මරණ දුක එනවාමයි. එහෙනම් මේ ඇහැට රූපෙට කනට ශබ්දෙට තණ්හාව නැති වුණොත් උපාදාන වෙන්න බෑ. භවය නැහැ, ජරා මරණ නැහැ. ඒ නිසා ඇහැ ඇසුරු වෙන්න, රූපය ඇසුරු වෙන්න, කන ශබ්දය ඇසුරු වෙන්න දෙන්න එපා. ඉන්න මෙන්න මෙහෙම හිතපල්ලා කියලා අදත් අහගන්න බැරුව ලොක් අදත් අපි අවිද්‍යාවෙන් ඇහැ රූප චක්කු විඥානය කියන ටිකේදලා පේනකොට පේනවා. හේතු ටික නැතුව තේන්දේ නිරුද්ධ වෙනවා. අපි මොකද කරන්නේ මේක ඇතුළේ තේන්නේ රූපේ කියලා අදත් හිතනවා. ඈ තේන්නේ සද්දේ කියලා අදත් හිතනවා. හිතුවාම මොකද වෙන්නේ? විඥානයේ පිටම රූප ගැන, සද්ද ගැන, ගන්ධ ගැන දැනුම ඇති වෙනවා. ඊට පස්සේ ඒව හොයාගෙන හිත නිතරම ආයතන වලට බහිනකොට ආයතන හැදෙනවා. ඕකට කියනවා අවිද්‍යා සම්පස්සයක් කියලා. හරිද? මේකට කියනවා අවිද්‍යා සම්පස්සයක් කියලා ලෝකේ. ඕකට අදත් ඉතින් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා තිබුණාම ඒ උපාදාන වුණාම මේ පැත්තේ ඔන්න භවයක් හැදෙනවා. භවයක් හැදෙනවා. භවයක් හැදුනහම මොකද වෙන්නේ? භවපච්චය ධාතය ආපහු එහා පැත්තට යනවා. ආපහු එතන හිටියාම මොකද වෙන්නේ? ඔතන චතුරාර්ය සත්‍ය කියලා දෙන්න කෙනෙක් නැත්තම් එදාටත් ඇහැ රූප අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ ආයේ පංච උපාදාන ස්කන්ධය පුරාගෙන ඒකේ පරිහරණය කළ දුක් විඳින. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාද සිද්ධිය දේශනා කළේ හැම වෙලාවෙම පෙර ජීවිතේ බලන්ද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ හේතුනා මෙතන උප්පත්ති ටික හැදෙන්නේ. මොකද්ද? විඥාන නාම රූප සලකන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ පහ හැදෙන්නේ. ඒක හැබැයි ස්කන්ධ. ඇහැ රූප චක්ඛු ඥානය කියන හේතු ටික යෙදිලා පෙන්නවා කියන සිද්ධිය තුල තියෙන චෛතසික ටික ස්කන්ධ පංචකේ පොකුරට තියෙනවා. හරිද? කොහොම තියෙද්දි අද ඒ උප්පත්ති ස්කන්ධ පහේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යා සංසාරේ මොකද කරන්නේ? මේ තණ්හාව ඇති වෙන්න පවතින බැරි තැනක තිබුණු ටික තණ්හාව උපදවන්න පවත්වන්න පුළුවන් මට්ටමට හදා ගන්නවා. දැන් ඇහැ රූප එකක් විඤ්ඤාණ යට තිබුණේ. ඒක තණ්හා උපාදානයේ ඇතිවෙන්න උපාදානයේ හිත විදිහට කරගන්නවා අවිද්‍යා සංකාරයෙන් සකස් කරගන්නවා. මේ ඈ රූප කියලා. අරගෙන ඔන්න ඒ ධර්මතා පහත අද තණ්හා උපාදාන වෙලා තිබුණු භවය හැදෙන්නේ ජාති. එතකොට අමුතියෙන් ස්කන්ධ ටික ගෙනාවෙන පුරාණ කර්මයට හටගත්ත ස්කන්ධ ටිකේම ඇත්ත නොදන්නා අවිද්‍යා සංකාරයෙන් තමයි මේකිට නිමිති හදාගත්තේ. මෙතන හදාගත්ත අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ධර්මතා පහ නිසා නැවත ප්‍රතිසන්දි විපාක පහක් හැදෙනවා. එදාටත් ඇත්ත තේන්නේ නැහැ. එතකොට මෙන්න මේ පටිච්චසම්පාද සිද්ධිය හරහා එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේදී පැහැදිලි කරන්න වෙන මුකුත් නෙමෙයි මෙන්න මේ යථා භූත ස්වභාවය. මේ යථා භූත කියලා කියන්නේ මේ ස්වභාවය තමයි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් ලෝකය දැක්කත් නැතත් හැමදාම පැවතුණු පවතින ඇත්ත. ඒ කියන්නේ එතෙන්ට හිත තැබුවොත් කවදාවත් මායයට අහු වෙන්නේ නැහැ. අපි නිකමට කිව්වොත් මේකට හොඳට හිත තබන්න වෙනවා. හොඳට නෝන තබන කෙනාට මේ පැත්ත බලාගෙන යන්න බෑ. තියෙනවා මේ පැත්තට. ඒ කියන්නේ අපි කිව්වොත් දැන් අඹයි එතකොට කෙහෙල් ගෙඩියේදී වගේ පළතුරු ටිකක් අරගෙන මිශ්‍ර කරලා පානයක් හැදුවොත් අපිට එන රසය අපිට දාන්න බෑ මේ අඹ වල රහ මේ මෙදි වල රහ මේ කෙහෙල් වල රහ කියලා කියන්න බෑ ඔය ටික හේතු වුණා කොතෙන්ද ඒක මිශ්‍ර වෙන්න බ්ලෙන්ඩ් වෙන්න මේ රසය ආවේ මිශ්‍ර වීම නිසා එතකොට මේකට කියන්න බෑ කිසි වෙලාවක අඹෝල රහ, කෙසෙල්වල රහ, මිදුල රහ කියලා එහෙම කියන්නේ. ඒකකොට වෙන්නේ මේ හේතු ටික නැති වෙනකොට මේක නැති වෙනවා. ආන් ඒ වගේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන් දෙනා එකතු වුනේ ස්පර්ශයට. හරියට සම්මිශ්‍ර වෙන්න වගේ. මේ පේනවා කියන සිද්ධිය තුළ තියෙන ස්පර්ශය නිසා. එතකොට මේකට දාන්නද තේන්නේ රූපය කියලා එකකටවත්. තේන්නේ ඇහැට, තේන්නේ රූපෙට, තේන්නේ හිතට කියලා කියන්න බෑ අපිට. එතකොට මේක ඵලයක්. මේ හිත දැන් මේ වේදනා සංඥා ස්පර්ශය නිසා පහළ වෙච්ච දෙයක්. ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එතකොට එයා මේ විදිහට ඉතාමත්ම සියුම් නුවණින් හිත සබනවා මොකේද? එයා මේ පෙනෙන හේතු නිසා හටගත්ත ඵලයේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන තැනට හොඳට කෝප් වෙනකොට මේ සිහිය කපන. ඔන්න දැන් හොඳට බැලුව හැකි සංහාව තියනවද නැද්ද කියලා. දැන් මේ දර්ශනයට හිත තියන්න රූපය කියලා සංහා කරන්නේ නැති. සංහාව නැති වෙනවා නම් ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම ඒවා නෑ. එතකොට දැන් එයා හොඳට අහගෙන තියෙනවා ඇහැ රූප කන ශබ්දය කියන්නේ මායя වගේ. ඈ ඒ පැත්තට ගියොත් කෙනෙක් යහපත් වෙන්නේ නැහැ. එයාට දුක්ඛේ ඥානන් තියෙනවා. ඇහැ ඇසුරු වුණොත් රූපය ඇසුරු වුණොත් චක්කු විඥානය ඇසුරු වුණොත් තණ්හා උපාදානය එනවමයි. ඒ හින්දා ඒව ඇසුරු නොවුණොත් තණ්හා උපාදාන වෙන්නේ. ඒ හින්දා එයා මේ දර්ශනයට හොඳට හිත තබනවා මේ හේතු ටික නිසා පෙනෙනවා හේතු නැති වෙනවා නැති වෙනවා. පෙනෙන එක ඇතුලේ අපි ඇහැ රූප කියලා ගත්තොත් ඒ මේ පෙනෙන සිද්ධියේ ඇහැ රූප කියලා හම්බෙච්ච සිද්ධිය අර්ථ දක්වන්න මේ අර්ථ දක්වන්න බෑ ඒක. මේ නැවත ස්පර්ශයකට නව කර්ම සකස් කරගන්නවා. මේ අවිද්‍යාවපත්තින් සකස් කරගන්න මේ කර්මය නිසා ආයත් විඥානය හැදලා නාම රූප වෙලා මේ වගේ භවය හැදෙනවා කියන තැනකට ආයේ හේතුවක් වෙනවා මිසක මේ අපිට තේුණා කියන සිද්ධිය හේලි පෙලි කරගන්නව නෙමෙයි. ඒක බෑ. ඒක ඒකට බෑ වෙලා ඉවරයි. මේ නැති ප්‍රශ්නයක් ඇති කරගන්න. එතකොට ඇහැ රූප චක්කු විඥාන තුන්දනාගේ එකතු ස්පර්ශ වෙනද පුරුද්දට ඇහැ රූප කියලා එහෙම තබන්න එපා. දැන් මෙතනදී සම්පූර්ණ ආශ්‍රයයක් ගෙවන්න තියෙනවා. මෙච්චර කාලයක් අනන්ත සසරේ ඉඳලා ඇතිවෙච්ච හුරු පුරුදු රටාවක් වෙනවා නම් ඒක ගෙවන්න හොඳ සිහියක් ඕනේ. දැන් තමයි සතිපට්ඨානය අවශ්‍ය. ඈ හොඳට මේ සම්මාදිටිය සිහිය තියෙන්න ඕනේ. සම්මාදිටිය නුවණ තියෙන්න ඕනේ. වටපිටාව බලනකොටත් ස්පර්ශය නිසා පෙනෙන කමක් වේ ස්පර්ශ නැති වුණ පෙනෙන්නේ නිරුද්ධ වෙනවා කියන තැනට හොඳට 100ක් කියන්න වෙනවා. මොකද මෙන්න මේ විදිහට කළාම මෙතන තියෙන වටිනාම දේ තමයි දැන් මේ පේනවා කියන සිද්ධිය ගන්න මේ ස්පර්ශ නිසා පේනවා. පේන්නේ මොකද්ද කියලා තත්ත්ව දක්වන්න බෑ මේ කියන විදිහට. පේන්නේ රූපේ වුණොත් පෙනීම පෙනීමක් වෙන්නේ නැහැ. පෙනෙන දෙයක් තියෙනවා. පෙනෙන්නේ ඇහැට වුණොත් පෙනෙන්නේ හිතට වුණොත් මේ ස්විච් එකයි මේ ස්විච් එකයි මේ ස්විච් එකයි ස්විච් තුනම දැම්මහම මේ බල්බකපත් වෙනවා. පත් වෙන්නේ මොකද්ද කියලා අර්ථ දක්වන්න පුළුවන්ද? මේ ස්විච් තුන නිවුවහම මොකද වෙන්නේ? බල්බක නිවෙනවා. මේ එළිය ඇතුලේ අපි මේ ස්විච් දැන් මේ ස්විච් තුන නිසා පත් වෙන ආලෝකය ස්විච් තුන දකින්න නම් ආලෝකය තුල හරිද? ඒ ස්විච් තුන වගේ තමයි ඇහැ රූපේ චක්කු විඥානය ඒ නිසා පහළ වෙන ප්‍රතිඵලය තමයි පෙනෙනවා කියන සිද්ධියක් එනවා හේතු ටික නුදුනොත් පෙනෙන දෙන්නේ කුද්ද වෙනවා දැන් පෙනෙන එක ඇතුලේ අපි ඇහැ රූපේ චක්කු විඥානය කල්ලන් හදනකොට හරිත නන්දක මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා මේ ලෝකයා තෙලුත් විරෙත් වැටියක් නිසා ආලෝකයක් එනකොට තෙලුත් අනිත්‍යයි, විරෙත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි, හැබැයි ආලෝකේ නම් නිට්ටයයි කියලා හිතනවා. ඒ වගේ දෙයක්මයි අපි කරන්නේ. ඇහැ රූප චක්කු විඥානයේ නිසා මේ වේදනා සංඥාවන් පහළ වෙනවා. එනවා. හේතු ටික නැති වෙනකොට නැති වෙන හැබැයි පෙනුන එක තියෙනවා අලුවක්. අපිට පෙනුන එක ඉතුරු වෙනවා. එතකොට එහෙම වෙන්නේ පෙනෙන එක ඉතුරු වෙන නම මොකුත් නෙමෙයි පෙනෙන දේ රූපයක් කොට ඉන්න හින්දා. මේක ඇතුලේ මේ දර්ශනේ නැතුව වෙන මුකුත් ඕනේ ඇහෙන් මෙහෙම කළා රූපයක් බලන්න විතරයි ඕන බලලා ආපහු යන්නේ. පැත්තකට යනකොට මොකද වෙන්නේ? ඉතුරු වෙනවා. යම් තාක් මේ ආයතන ටිකෙන් යමක් දැක්කොත් ඇහුවොත් දකින අහන හැම දෙයක්ම ඇතිකමට එකතු වෙනවාම. නමුත් උභාන්තල මේ දර්ශනය තියාගෙන යන්නේ. දැන් කොතෙන්ද හරි යන්න වෙනවා. යන්න වෙනකොට උභාන්තලට හොඳට නුවණයි මම කොතැනකට හරි ගියාම ඇහැ රූප ධාතුව චක්කු විඥානයක් නිසා මට පෙනේ. තේන දේට මම හොඳ කොට නැගිල්ලක් මූද පේනවා ලස්සනයි මිනිස්සු ඉන්නවා කියලා හිතේ. හැබැයි හේතු ටික නැති වෙනකොට වෙනදී නිරුද්ධ වෙනවා නේද කියන තැනක නෝනින් යන්නේ. කවදාවත් ඔබ වහන්සේලාට පැත්තකට ගිහිල්ලා සිහි කරද්දී ඔබ වහන්සේලාට පෙනේ මොකද්ද මට පෙනුණු දේ සිහි වෙනවා. වෙන දෙයක් තේනකොට අර පෙවුණු එක නෑ. මට පෙවුණු දේ අතන තියෙනවා කියලා හිතනවාද? එහෙනම් හිතන්න පුළුවන්. බෑ. ඇත්ත තමයි එතන තිබුණු හේතු ටික නිසා පේනවා. හේතු ටික නැති වෙනකොට පෙනෙන්නේ නැති වෙනවා. දැන් මට ඕන සිහි කරන්න පුළුවන් එතන හේතු ටික නිසා පෙනුණා නම්. පිරුණු අධ්‍යක්ීමට සිහි කළ හැකි. දෙන්නව ඒක සිහි කරනකොට පෙනෝදී නිරුද්ධයි කියලා නෝනයි. මොකද මට මෙහෙම පෙනෙනකොට මේ පෙවුණුකම නැහැ. එතකොට එයා කොහේ ගියත් එයාට දැක්නාම දේවල් ඉතුරු වෙනවා. හරියට එළුදියකින් ඇවිදිනවා වගේ. මේක නෑ. ඊගාව දේ තමයි හොඳම දේ මේ හිතට විඥාන මධ්‍ය කියන්නේ මේ හිතට හිතම විතර නිවාසු වෙලා තියෙනවා. මේ පෙනෙනවා පෙනෙනවා කියන සිතේම කෘත්‍යය පෙනෙන දේ දැනගන්න. හිත හිතේ ඇසුරු කරලා තියෙනවා දෙවන්නේක් අහුවෙලා නැහැ. මම මෙහෙම කළ රූපේ බැලුවොත් හිතට රූපය ඇසුරු කරගෙන ඉන්න පුළුවන්. මේ රූපයේ නිසා එන වේදනාව මේ රූපේ හැදී මේ රූපයට හිතන්නේ කියලා තිබොත් නාම ධර්මවත් අසුර කරගෙන ඉන්න පුළුවන්. රූපේ හෝ වේදනා සංඥා සංකාර කියන්නේ විඥානස්ත්‍ය. රූපං ඒකවන්තෝ නාමං දුක්ඛවන්තෝ විඥාන මැජ්ජ කියලා කියන්නේ මේ රූපය අහුවෙන්නේ නැහැ රූපය නිසා ආපු නාම ධර්ම අහුවෙන්නත් දැන මේ හිතට. මට පෙනෙනවා පෙනෙන කමත හිතනවා පැත්තකට යමු පෙන්දේ නිරුද්ධයි. හිතට හිතේ අද්දකීම ඕනෙ ලබ සීතල ඇති. හැබැයි සිහි කරපු දෙයට කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ. දහහක් නැද්ද හිටියත් ඉන්නේ තනියම. එතකොට එයා යම් තා දැන් මේ ඇහැ රූප කියලා පරිහරණය කළා හොඳට කෙලෙස් අධ්‍යක්ීමක් කියන ආශ්‍රව අනන්ත සංසාරකෙන් දැනෙන කෙලෙසුරුවක් කියන කෙනාට මේ තියෙන්නේ. ඉතින් හොඳ තීක්ෂණ නුවණක් තියෙන කෙනා අර යේ ධම්මා හේතුපබා කියන තැනින් කියනකොට කෙලෙස් ඉග්‍රහලයක්. අල්ල ගන්න පුළුවන්. සේදුත් මහ රහතන් වහන්සේට වගේ. ඈ එහෙම බැරි කෙනා දැන් මේ දර්ශනය දැනගත්තට පස්සේ සීලයක පිළිතලා අප්‍රමාදීව සතර සතිපට්ඨානෙ වඩලා ටික ටික ටික මේ දර්ශනය බලන්න දර්ශනය බලන්න එහෙම නැත්නම් සීලයක පිළිතලා දස ආසුදේ දසක කිනේ එතකොට දසානුස්සතිය වගේ ඉරාමගත සමතන් තියෙන සමතකම තහනකින් හිත වලවල මේ දර්ශනය ටික ටික හිතන්න ඕනේ. හිත හිත මේම වඩන්න ඕනේ. ඇත්තකට ගිහිල්ලා බොහෝ කල් සිට කිව්වා වූ කලා වූ දේවල් සිහින කොටක් තමන් හොඳට පෙන්වන්න ඕනේ පුද්ගලිය සත්‍ය කොහොමද හිතියා හිතියායි සිහි වෙනවා නෙමෙයි. අපි කියමුකෝ ඇහැ රූප චක්කු විඥානේ දැනට අපිට ඒ ටික ගන්න වෙනවා බැරි නිසා. ඇහැ රූපේ චක්කු විඥාන තුන්දරන් පිට ස්පර්ශේ. ස්පර්ශය නිසා පියුණ මට පියුණු දෙයට මම අම්මා තාත්තා කියලා හිතුවා නේද? ස්පර්ශයෙන් නිරුද්ධින් පියුණු දෙය නිරුද්ධත් වෙලා දැන් මේ පියුණුකම සිහි වෙනවා නේද කියලා අතීතයේ තියලා දෙරවි කරන්න වෙනවා. ඒ වගේ විදර්ශනා කර කර සීල සමාධි ප්‍රඥා වඩනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ එයාට එක තැනක් තියෙනවා. තමන්ට කිසිම සැකයක් නැතුව පිනෙන තැන. තමන්ටම මේ සිද්ධිය තියෙනවා මේක තමයි ඇත්ත නැත්ත මෙහෙම යන්න බෑම තමයි ගියොත් ප්‍රශ්නේ තමයි කියලා. ඔයදාට කියනවා දික්ති සම්පන්නයි කියන්නේ. එතෙක් මේක දැනගෙන ඉන්න කෙනාට කියනවා තේන්නේ. දැන් එහෙම එකක් තියෙනවා තමයි. කියලා හැඟීමක් තියෙන කෙනාට කියනවා සද්ධානුසාරී ධම්මානුසාරී කියනවා. එයා මේ නොදැක්ක දේ දකින්න තැනට ගෙනියන්න හරි වීර්යයක් කරන්න වෙනවා. මොකද මේක කියවු පමණකින් පහසියෙන් පේනවා නම් දුතාංග කියන දේවල් එතකොට මේ ඉන්ද්‍රිය සංවරය මේ වගේ දේවල් මෙච්චර ගොඩක් පනවන්නේ ඈ එතකොට අමුතුහුම් වලට ගිහිල්ලා මේ දිහා බල බල මේ සිල්ලෙස හෙත්තු කරන්නේ මොකටද මේකට ය아가න්න අමාරුයි දේශයට ඈ ඒ හින්දා හැබැයි ඉතින් එයා හොඳට දර්ශනය දන්නවා එයාට සැක නැහැ චතුරාර්ය සත්‍ය ගැන පටිච්චසම්පාදය ගැන එතකොට රාග දේශ මොහ විනය ගැන රාග ක්‍රෝධ සත්‍ය මොහ කියන ගණන්නේ එතකොට එයා නිතර මේ දර්ශනය තුල වුරු පුරුදු වෙනවා. වටපිට බලනකොටත් ඇහැ ඇසුරු නොවෙන්න, රූපය ඇසුරු නොවෙන්න හොඳට බලනවා. ඒ කියන්නේ මෙහෙම හරවනකොටම ස්පර්ශයත් ඒ ස්පර්ශය නිසා තේරෙනකම ඒ නේද? ස්පර්ශ නිර්ගමන තෙන්නේ නිරුද්ධ වෙනව නේද කියලා බලනවා. දැන් මෙහෙම බලද්දි එයා දන්නවා ඇහැ අනිත්‍ය, රූපය අනිත්‍ය, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා ටක් ගාලා බලනවා. ක්ෂණිකව ඒ වෙන මොකුත් හිතන්නේ නැහැ අනිත්‍ය රිතන්ට කියන්නේ වෙනද වගේ මේ සිද්ධියට හිත තියලා නෙමෙයි. ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණ නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනව නේද කියන කෙනෙක් හිත තියාගෙන ඇහැ රූප චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා බලනවා. ඇහැ රූප චක්කු විඤ්ඤාණය නිසා පෙනෙනවා. ඇහැ රූප චක්කු විඤ්ඤාණය නැතිනම් පෙනෙන දේ නැති වෙනවා. ඇහෙනකොටම ටක් ගාලා ආස්වාද ස්පර්ශ නිසා ඇහෙනවා. ස්පර්ශය නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා. ඇහෙන එක ඇතුළේ බල්ලෙක් කෑ ගැහුවා කතාවක් නියන්නේ නෑ ඒ ශබ්ද රූපයකට යන්නේ මට ඇහෙන දෙයට බල්ලෙක් ගිරුවා කියලා හිතුවා ඒකට බලන්න එපා හිතන්න ලෝකයා ශබ්ද රූපයට බල්ලෙක් ගැහුවා කියලා හිතනකොට අර ශබ්දේ බල්ලෙක් ගැහුවා ඊට පස්සේ මෙයා ගන්නවා කනයි ශබ්දයේ සෝත විඥානය නිසා මට ඇහෙනවා මට ඇහුණු ශබ්ද මට ඇහුණු කම මොකද්ද බල්ලෙක් ගැහ ගන්න ශබ්ද හැබැයි ස්පර්ශයෙන් විරුද්ධ වෙනකොට ඒ බල්ල කෑ ගන්න ශබ්ද නැති වෙනවා මට ඇහුණේ එකයි නැති වෙන. මේක ශබ්ද රූපය කියලා එකට කියන්නේ. හැමවිලෙම තමන්ට ඇහුණු එකත් එක්ක තමන්ට පෙනෙන එකත් එක්කයි ගනුදෙනු කරලා තියෙනවා. ලෝකයා තියෙන රූපයක් දකිනවා මෙයා තමන්ට පෙනෙන දෙයක් එක්ක ගනුදෙනු කරනවා. දෙන්නේ හිතෙන් කියන කෙනෙක් කරනවා. මේක හරිම සිය. කොච්චර දුරට කරන්න ඕනද මේ පේන දේ ඇහැ ඇසුරු වෙච්ච රූපය ඇසුරු වෙච්ච කන ශබ්ද ඇසුරු වෙච්ච හුහුවක් කියන ඒක සම්පූර්ණ නැති දැනව දක්වාම යන්න ඕනේ. ඇත්ත මෙච්චරම තමයි. ස්පර්ශ නිසා පේනවා, ස්පර්ශයෙන් විදිනම පේනවා. පේන දේ වෙනවා. සත්‍යයන්තයට යන්නෙත් නැහැ, සත්‍ය සමුදිත යන්නෙත් නැහැ. එතකොට ස්පර්ශයන්තයට යන්නෙත් නැහැ, ස්පර්ශ සමුදිත යන්නෙත් නැහැ, ස්පර්ශ නිරෝධය නැද. වෙන තැනකම ඉන්නේ. එතකොට එයා මොකද කරන්නේ? මේ විදිහට බලබලා බලබලා ඉන්නකොට තමන්ට ටික ටික ටික ටික මේ කෙලෙස් ඇති වෙන්න ඇති වෙන්න අදින්න අදින්න තමන්ගේ පැත්ත හොඳට කිසි තමන්ට දැන දැකම සංඥාව උපදිනව නේද වෙනව නේද කියන තරක් සංඥාවට හේතු ටික හම්බ වෙලා නැහැ ඒ නිසා තමන්ට දැන දැක සංඥාවන් පහළ වෙනවා දැන දැක සංඥාව නිරුද්ධ වෙනවා කියන තැන එළඹ සිටින ඇහැ කියන එක නූපදින ස්වභාවයටපත් වෙනවා රූපය කියලා බලපු හුරුවක් එහෙමව නැහැ එහෙම කවදාවත් තිබුණම නැහැ. රූපය කියනක නූපදින ස්වභාවයකටපත් වෙනවා. එහෙම දකින මොකද ඒකට හේතුව මෙයා මේ දර්ශනීයට හිත කියතිය පංච හිත කියතිය බලන ගමන් පංච උපාදානස්කන්ධයේ හතරෙක් හැටියට කියන්නේ ඇහැ රූපය හතරෙක් වදකේ හැටියට ඇහැ කියන්නේ රූපය කියන්නේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් හුලක් ගඩක් හතරෙක් වදකේ වදක හතුරෙක් හතුරෙකුට කරන අවදකට වඩා වැඩක් ඇහැරුපේ මට කරනව නේද කියලා බල බල තමයි මේක කරන්නේ. කොහොම කරනකොට කරනකොට කරනකොට හිත සමාධිය නැහැ මේකට යන්නේ නැහනේ. සමාධි වෙනකොට ඇත්තටම ඇහි යා කලකිරෙන. රූපේ කලකිරෙන. කලකිරනකොට නොයැලෙන දවසක් තමයි මේ ඇහැ මේ රූපේ කියලා ඇලෙන්නෙම නැහැ. නොයැලෙනකොට ඇලෙන්න තියෙන හේතුව නිදනවා මනස. එලෙසින් මේ ආත්මයේ මනස නිදන මේ දර්ශනය විතරක් පිටිකරනවා. හරිද? හැමදාම මේ අපිව මේ කාන්ද වගේ අද්දන්නේ මේ හිත වැඩවල හොඳට නුවණ භාවිතා කරන්නේ. නුවණ භාවිතා කරනකොට මේ ඇත්ත පෙන්වනකොට පෙන්වනකොට එයා ඇහෙන් රූපෙන් කලකිරන දවසක් වෙනවා මේ දීදාව. ඈ එතකොට කලකිරන එක නොයලෙනවා. නොයලන නිසා නිදෙනවා. නිදුනහම නිදෙන ඇහෙන් නිදෙනවා රූපෙන් නිදෙනවා ජාති ජරා මරණ ශෝක පරිදෙත් දුන්න සුඛය සංගෙ නිදෙනවා. සීල පන්ති ප්‍රදාන සඳ දුකින් මිදෙන. මුදුනහාම එයාට දන්නවා මොකද්ද? තණ්හාවේ හිස්සුන් කල්කඳක් වගේ කළා. මේ තණ්හා නිරෝධය බලාගෙන තමයි කළේ. මේකට කියන අනුපාදා පරිණිරවාණ. ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන මේදිලා. ඇහැ උපාදාන වෙන්නේ රූපේ, කන, ශබ්දේ, නාසයේ, ගන්ධයේ, දිව රස උපාදාන වශයෙන් නොගෙන හිත නිදිලා ගන්න. හරිද? එතකොට සංකීපාදනස්කන්ධය අනුත්පාද නිරෝධයකටපත් වෙනවා. ඒ අනුත්පාද නිරෝධය කලේ මොකද? තණ්හාව ඉක්මන් කල්කන්දක් වගේ කරන්නේ. දැන් තණ්හාව කියන එක නැහැ. උපාදානේ නැහැ, භවය නැහැ, ජරා මරණ දෙක නැහැ. දැන්ද ලෝකේන දුකෙන් නිදහස් වෙලා මෙයාට පිළින්න. නිදුණු ගාම්ම විමුක්ති ඥාන දර්ශනයේ පහළ වෙනස් වෙන අජාත. නදීපදීන ඉවරයි. කලේ යුක්ත කළා මස්කේ කටයුත්තක් නැහැ කියන නුවණේනවා මේ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන හිත නිදුණු ගමම්ම හිත නිදුණා කියනකොට මේ දර්ශනය තුල හොඳට පිහිටලා යතහ භූත ඥානෙ හොඳට පිහිටි. ඇහැ රූප චක්කු විඥානෙ කියන එක කවදාවත් අපිට හම්බෙලත් නැහැ ඇසුරු වෙලත් නැහැ මේ නැති කෙලෙසයක් මේ හදාගෙන අපි දුක් විඳින්නේ අවිද්‍යාව ප්‍රත්‍යය. අවිද්‍යාව ඇතුළේ. නිකන් අපි ඔළුවෙන් හිටගෙන වගේ නෙමෙයි. නියම විදිහට ඉන්නේ හේතු ටික නිසා මෙහෙම හිතියාම කකුල් ටික නිසා හිටගත්තාම ඔළුව ඇතුලේ කකුල් දකිනා වගේ සිද්ධියක් උකවන්නේ. ඈ රූප චක්කු විඥාන කියන හේතු ටික කන ශබ්ද සෝත විඥාන කියන හේතු ටික නිසා හටගන්න ඵලය අන්නාසිකඩියක් වගේ එකක් වුණා අපි. ආපහු ඵලයෙන් ඈ රූප චක්කු විඥානය දකිනවා. හරිද? <laughs> ඒ වගේ සිද්ධියක් නෙවෙයි. ඉතින් ඔන්න ඕක තමයි මේ ලෝකෙට හැඟවිලා තියෙන දේ. ඕක තමයි කියලා දෙන්න ඕනේ දේ. මේ මූල කියලා කියන්නේ උපදිශේෂ නිබ්බාන නෙමෙයි. උපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් ඉතිරි සහිතය. උපාදාන අනුපාදා පරිණිරවාණයට කියන්නේ ඒක ඇකේ සපරිණිරවාණය කියන්නේ. එන්නේ ඉස්සරහනේ. ඈ? අනාවත විවාදන රෝග කරන විතර ඉස්සර ගන්නවනේ. ඒක සෝපසේෂ නිවන විතර කරන්නේ. අනුපදිශේෂ නිවන විතර කරයි කියලා නම් තමයි හම්බෙන්නේ. අනුපදිශේෂ නිබ්බන විස්තර කරන්න ඕනේ අනුපදිශේෂ කියන්නේ පිරුණම් පාන දවස. ඉතින් ස්කන්ධ ටිකක් නැති වෙන තැන. මොනවාද විස්තර කරේ අපි විතරයි. ඔව් වෙන්න ඇති. ඒක විමුක්තියම කොටසනේ ඉවරද? මේ විමුක්තිය තාම සංකතයි. හරිද? නිවන අරමුණු කරගෙන තියෙනවා. එතකොට මේකට නිරෝධ සංඥාව කියලා කියනවා. මේ මේ ස්පර්ශය නිසා මෙහෙම පෙනෙනවා ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධියට තමයි නිරෝධ සංඥාව කියන්නේ. මේකට නිරෝධ සංඥාව කියන්නේ වෙන මොකුත් නෙමෙයි මේකට හිතට බොහොම සංහව නිරුද්ධ වෙන නිසා. සංහව නිරෝධී සාක්ෂාත් වෙන නිසා. මහණෙනි ඇස නැද්ද, රූපය නැද්ද, කන නැද්ද, ශබ්දය නැද්ද, නාසය නැද්ද, ගන්ධය නැද්ද, දිව නැද්ද, රස නැද්ද, කය නැද්ද, පොට්ටබ්බේ නැද්ද, මන නැද්ද, ධම්මායත නැද්ද, එම්බඳු ආයතනේ ගත යුතු විදිහ සතගත මහත්කෙ කියන්නේ මෙන්න මේ දර්ශනය. මොකද මේක මෙහෙම ජීවත් වෙන්නේම උතුරු සංහව නිග්‍රහය නිසා. සංහව උපදින්න පවතින්න බෑ. ඇහැ ඇසුරු වෙන්නේ නැහැ රූපය ඇසුරු වෙන්නේ. දැන් හිතට නිකන් බලන්ද දැන් රූපයේ ඇහැ කියන එකේ යථාභූත ස්වභාවය අපි හැමදාම කතා කරලා තියෙනවා. කවදාවත් දැකලත් නැහැ, දකින්නත් දකින්නෙත් නැහැ. අනාත්මයි. නමුත් දැන් ලෝකයට ඇහැ ප්‍රියයි මధుරයි. තණ්හාව උපදින්න පවතින්න පුළුවන්. ඇයි කොහොමද තණ්හාව ඇහැට තණ්හා කරන්න පුළුවන් මට්ටමකට අපි හදාගත්තේ? මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදාගත්තේ යථාභූත ස්වභාවයේ ඒ තිබුණේ නැ සංහව උපදින්න පවතින්න පුළුවන් විදිය. ඒ වගේම තමයි රූපේ යථාභූත ස්වභාවය අනාරම්මන. එහෙනම් දර්ශනයි වගේ රූපේ යථාභූත ස්වභාවය අනාරම්මන ආරම්භ කරන්න බෑ. හැබැයි ඉතින් අපි ලෝකයේ අය හැමදාම කරන්න බැරි දේවල් මොන කරන්නේ? අන ලෝකයේ අනිත්‍යයි. හැබැයි නිත්‍ය විදිහට මෙහෙ කරනවා. මෙහෙ කරන්නේ මොකද නිත්‍යයි කියලා දෙයක් කියන්නේ හින්දාද? ලෝකේ දුකයි. අපි සැපයි කියලා මෙනෙහි කරනවා. ලෝකය අනාත්මයි. අපි ආත්මයි කියලා මෙනෙහි කරනවා. රූපය අනාරමණයි. අපි හැබැයි අරමුණු කරනවා. අරමුණු කරන හින්දා තමයි අපිට චක්කු විඥානය උපදින. චක්කු විඥානෙට රූපය ආරමුණු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය. බැරිලා රූපය ආරමුණු නොකළනම් ආරමුණු නොවන රූපේ යථාභූත ස්වභාවය අනාරම්මනයි කියන තැනක අපි ළඟ සිටියනේ. මොකද ඒක ඇත්ත නෙවෙයි එන එතෙන්ට ආපහු ගත්තම ඒ දෙන්නේ යතහ භූත ස්වභාවය. රූපය ආරමුණු කරන්න පුළුවන් කියන ලෝකයක්. අපිට අපිට පුළුවන් අපිට බැරි දෙයක් නෑ. ලෝකෙ. <laughs> එතකොට අනිදස්සනයි. රූපය අනාරම්මන. චක්ඛුඥානෙ හම්බලාම නෑ තැනක තියෙන සිද්ධියක් නේ තේන්නේ. එතකොට නමුත් අපිට බලන්නකෝ රූපය අරමුණු වෙනවා කියන එක ගැන කවර කතාවද? ඇහත් අරමුණු කළ හැකියි අපිට. ලෝකයට ඇහැ අරමුණු කරන්න පුළුවන් දෙයි. පුළුවන්. රූපය අරමුණු කරන්න පුළුවන් කියන්නේ ඇහැ අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරගෙන අල්ලගන්න, විතර අල්ලගන්න පුළුවන් තනම ඇට කරගන්න පුළුවන්. හැබැයි අනාරම්මන තැනක් තිබුණොත් අනිදස්සන තැනක් තිබුණොත් ලෝකයට ක්ලේශ ඇති කරගන්න බෑ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මාර්ගය කියන්නේ නිරෝධය අරමුණු කරගෙන කියලා කියන්නේ සංහාව උපදින්න තැවෙච්චින්ද දෙන්නේ නැහැ මේ දර්ශනය. මේ දර්ශනය හැම වෙලෙම සංහාව ඇති වෙන්න බැරි විදිහට ජීවත් කරනවා. මාර්ගයට අනුමත කරගන්න නිරෝධයේද නිරෝධ සත්‍යයද? නිරෝධය කියන්නේ නිරෝධ සත්‍යයද? ඒ ස්පර්ශ නිරෝධයේ සංඥා වේදනා සංඥා නිරෝධය කියන එක නිරෝධ සත්‍යයටයි කියන්නේ නිරෝධකටයි කියන්නේ. ඒ එදනවා ඒ ඒ සංඥා නිරෝධය කතා කරන්නේ. එහෙම නෙමෙයි නිරෝධ සංඥාවගේ ස්පර්ශ නිසා සංඥාවට වේදනා සංඥා කියලා මේ විද්දවා කියන කාරණේ කතා කරන්නේ. ඒක නෙමෙයි මේ දැන් අපි කතා කරන සිද්ධිය. සංඥා වේදනා සංඥා පද සංඥා කියන එක නෙමෙයි තේරව බව කියලා කියන්නේ. ඔව්. ඒක සංඥාවනේ. දැන් මට මේ මේ අසූක තත්ත්වය නිසා මට තේරෙනවා කියන තරම් මේක සංඥාව කියන කෙනෙක් ධර්මානුකූල විග්‍රහ කරන්නේ. ඔව් එතකොට ඔය සංඥා වර්ථ දක්වන්න බෑ රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව කියන එක සංඥාවක් වෙනවා. ඒක සම සංඥා. ඒකට නිරෝධ සංඥාව කියන්නේ. නිරෝධ සංඥාව මෙහෙ කරන්නේ නැතු ඉන්න මිනිස්සුන්ට මොකද සංඥාව කියන්නේ? එයා ඉන්නේ ලෝකේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා මොන හෝ සංඥාවකින් ලෝකේ. අපි නිකමට කියමු දැන් මේ සිද්ධියක් නැතුව මම මේ රූප දිහා බලාගෙන නම් ඉන්නේ. මේ රූපේ පේනවා කියනකොට සංඥාවත් ඒ රූපේ පෙන්වන්න දෙයිදලා. එහෙම නැත්නම් එයාට පුළුවන් මේ රූපය රූපය හැඩසටහන් හඳුනනකම වර්ණ සටහන් හඳුනනකම මේක තමයි රූප සංඥාව කියලා ගත්තා. ඒකට ඒක රූප සංඥාව. මේතන මේ දර්ශනයේ දීත තබන එක තමයි මේක කියන සියුම්කම. මෙහෙම තිබ්බහම එක වස්තුවක්වත් ඇති වෙන්නේ නැති ස්පර්ශය නිසා සංඥාව. මේ මේ පෙනෙනවා. පෙනෙනවා කියන එක තමයි සංඥාව. එතකොට ඔව් සංඥාව. සංඥාව වුණාට මේ සංඥාව මොකද්ද කියන එකට අර්ථ දක්වන්න බෑ. අර්ථ දක්වන්නේ මොකද මේ සංඥාව ඇවිල්ලා තියෙන්නේ චක්කු සම්පස්සේ නිසා හටගත්ත සංඥාවක්. හැබැයි මේක රූප සංඥාවක් නෑ. රූපියල් බගන නෑ. හරිද? මේ පැත්ත බැලුවොත් තමයි රූප සංඥාව කියන්නේ. ඔව් නමුත් දැන් අනිත් පැත්තෙන් ගත්තාම ඇහැයි රූපයයි චක්කුඤ්ඤය තුන් දෙනා එකතු වුණු කෙරේ ස්පර්ශයට. ස්පර්ශය නිසා මේ සංඥාව පහළ වෙනවා. සංඥාව කියන්නේ මොකද්ද පේනවා. එතකොට ඒක දිට්ඨි දිට්ඨමත දැකීමක් කියනවා. මේ සංඥාව කියන එකේ කලේ මොකද්ද පේනවා කියන කෘත්‍ය කලේ. මේ සංඥාවට නිර්වචනය කරන්න පුළුවන් මොකද්ද පේනවා. මොකද්ද තේන්නේ කියන අර්ථ දක්වන්න බෑ. කියන්නේ මොකද්දපත් වෙන්නේ කියලා අර්ථ දක්වන්න පුළුවන්. බෑ කියනවා. කියන්නේ කියන සිද්ධියක් වෙනවා. ඊට පස්සේ හේතු ටික නිරුද්ධ වෙන පෙනෙන දෙයට හිතන්න කියන්න කරන්න පුළුවන්. හැබැයි හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනෙන දෙය නිරුද්ධ වෙනවා. දැන් ඕකම අපි එදා කතා කරේ කන්නාඩි කතාව නේද? දැන් අපිට ඕනේ අපේ මූණ බලා ගන්න. හැබැයි මූණ බලා ගන්න මට ප්‍රතිබිම්බයක් ඕනේ. දැන් එහෙම එකක් නැහැ. තාම. මට හොඳට නුවණයි කන්නාඩි දාවට ගියොත් නම් ප්‍රතිබිම්බයක් හදා ගන්න පුළුවන්. කියලා දැන් යන්න මට කොහෙද මෙහෙම ප්‍රතිබිම්බයේ මූණ බලන් ඕනේ මූණ කියන තැනට යන්න එහෙම එකක් හැදිලා නැන්නේ කොහෙද හැබැයි ඒක හදන හේතුවට නුවණ කන්නාඩිය ගාවට ගියොත් බැලුවේ හැයි කියලා මම කන්නාඩිය තී කළා තමයි යන්නේ ඇහැයි කන්නාඩියයි ආලෝකයයි ওই ටික නිසා ඔන්න ප්‍රතිබිම්බයක් වැටෙනවා. ඒ මට ඕනකම තුනේ ඕක තමයි. හැබැයි ඒක හේතු ටික ගාවට ගියාම හේතු ටික නිසා හැදෙනවා. දැන් මූණ දිහා බලලා අද නම් මූණ අඳුරුයි වගේ අද නම් මූණ හොඳයි වගේ එක එක හොඳට කටයුතු කළා කියලා කළා එනවා. ඇත්තකට එනකොට අපි දන්නවා දැන් මොකද වෙන්නේ? කන්නාඩියයි මූණයි ওই ටික දෙන්නකොට පේන්නේ නැහැ. දැන් දැකපු යමක් මම හිතින් කියින් කියින් කළා නම් ඒ තේරුණු දෙ නැහැ. හැබැයි තේරුණු දෙන්නට සිහි කරන්න බැරි නෑ. සිහි කළ හැකි. සිහි කරද්දි කන්නාඩියේක නැහැ. ආයෙත් මට ඕන නුවණක් තියෙයි. මට මේ වගේ පේන දෙයක් ඕන නම් මට ආයෙ කණ්ණාඩිය ගාවට ගියොත් එහෙම එකක් හදාගන්නත් පුළුවන්. හදාගෙන මොන බලන්නත් පුළුවන්. හැබැයි කලින් එක නැහැ. ඒලත් නෝන. හරිද? ගිහලා ආපහු එන්නත් පුළුවන්. ඔය වගේමයි දැන් මට ඕනේ දැන් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා බලන්න ඕනේ. හැබැයි දැන් එහෙ එහෙම නැහැ. දැන් තථාගතයන් වහන්සේ දකින්න ඕනේ. කියන අදහස නිකන් අපිට මොන බලන්නේ. එතෙන්ට මම ගියාම ඇහැයි එතන ධාතුව රූප ධාතු ධාතු ධාතු ධාතු විඥාන ධාතු පිට නිසා ස්පර්ශ නිසා තියෙන. මම තථාගතයන් වහන්සේ කියලා වන්දනා කළා ගෞරව සත්කාර කළා ඒ කටයුතු ටික ඔක්කොම කළා මම එනවා. එනකොට මට පේන දේ ඉතුරු නැතුම නිරුද්ධ. හරිද? දැන් එහෙම නැහැ. එතකොට මට සිහි කරන්නත් පුළුවන්. මම කියපේක හැබැයි සිහි කරද්දිත් එහෙම දෙයක් නෑ හැබැයි ආපහු මම මේ ධාතු ගාවට ගිහින් මට මෙහෙන් තේනකම හදාගන්න පුළුවන් කියන දැන් ඕන කොහොමද ජීවත් වෙන්න පුළුවන් නමුත් ඔය සිද්ධිය තුළ දැන් බලන්න ලෝකෙම ජීවත් වෙනව තැවරෙන්නේ නැතුව ලෝකෙ චිත්තක්වත් තැවරලා නැහැ ලෝකයවද ඔය සිද්ධියම තිරසංගත සතෙක් දිහා බලන්න කරන දේ එයත් කන්නාඩියයි එයාගේ මූණයි ආලෝක ඕටික නිසා අරක ප්‍රතිබිම්බයක් වැටේ. හේතු ටිකක් නිසා ඵලයක් හම්බ වෙයි. නැත්නම් එතකොට ඒ එයාට පෙනෙයි. පෙනෙයි. හැබැයි පෙනෙන එක ඇත්තෝ. පෙනෙන එක ඇතුළේ තව එකක් දැක්කෝ කියලා. දැන් කණ්ණාඩියේට වැටෙන එක එයාට පේනවා. දැන් ඒක ප්‍රශ්නේ නෑ පෙනෙන දේ කණ්ණාඩිය නිසා පෙනෙනවා අහකට යනකොට පෙනෙන දේ නැති වෙනවා. නමුත් පිනෙන දේ ඇත්ත ඕනේ. දැන් ඒ මෝනයි කණ්ණාඩිය ආලෝකය නිසා සැඩපතේ යන ප්‍රතිබිම්බයක් පෙනෙනවා. දැන් ඒක තමයි යට පේන්නේ. එයා ගනුදෙනු කරනවා. හැබැයි පෙනෙන එක ඇතුලේ ඇත්ත වුණොත් එයාට තව සතෙක් ඉන්නේ කියලා. පැත්තකට යනකොට පෙනෙන එක නැති වෙන්නේ නැහැ. දැකුත් එක ඉන්න වගේ තමයි හිතෙන්නේ. හිතෙනවා. ආපහු එයා ඊගාවට යන්නේ මෙහෙම පෙනෙන එකම බලන්න කියන කෙනෙක්. හරිද? ඒත් එයාට ප්‍රතිබිම්බය කැඩපත ගාවට ගියේ හින්දා ප්‍රතිබිම්බයක් වෙන්නේ ඒ පේන්නේ ආයෙත් ඇතුළෙම තමයි තියෙන්නේ. මේකේ පෙනෙන එක ඇතුළේ ජීවත් වෙන රටාවක් එක්ක. පෙනෙන එක ඇතුළේ ජීවත් වෙන රටාවක්. ওই විදිහමයි කණ්ණාඩිය ගාවට ගියා වගේ තමයි ඇහැ රූපය කණ්ණාඩි ආලෝකය වගේ තමයි ඇහැ රූපය චක්කු විඤ්ඤාණය ටික නිසා අපිට පේනවා. පේන දෙයට මම මොනතරම් දේවල් කිව්වත් කෙරුවත් ලස්සනයි ලයිට්පත් වෙලා තියෙනවා දස්කොලන් තියෙනවා හරි ෂෝක් නේද කියලා හිතනවා. හැබැයි මේ හේතු ටික නිරුද්ධ වෙනකොටම තෙන්දේ නිරුද්ධ වෙනවා. මට ඉස්සුණා. හරිද? හැබැයි මට නුවණයි මට පෙනුණු දේ සිහි වෙනකොට තෙන්දේ නිරුද්ධයි. ආපහු ඒ ධාතු නාමත්වයේ තියෙන තැනට ඇහැ අරගෙන ගියොත් පරිසෙන් නිසා මේ වගේ සංඥාවක් පහළ වෙන්නේ නැහැ නේද කෙනෙක්. සරත් නෝන. හරි. කොහොම තියෙන තැනක ඇහැ රූප චක්‍රය නිසා පෙනෙනකොට පෙනෙන එක ඇතුලේ අපිත් එකක් දැක්කෝ. අර අර කතාට උනා වගේ. පෙනෙන එක ඇතුලේ දැන් ඇහැ රූප චක්‍රය නිසා පෙනෙනවා. පෙනෙන සිද්ධිය ඇතුලේ පොඩි හාමුදුරුවෝ ඉන්නවා ලස්සන ගොඩනැගිල්ලක් තියෙනවා පහම්පත් වෙලා තියෙනවා හරි ෂෝක් කියලා හොඳට මෙහෙ පැත්ත බලාගෙන හිටියොත් දැන් මේක ඇත්ත ඇතුළේ ඇතුළේ එනේ කිඩි ඇතුළේ පැත්තකට යනකොට මට දැක්ක අය ඉතිරි අනිවාර්යෙන් ඉතිරි ඊට පස්සේ මම එන්නෙම මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ ටික බලන්න නැත්නම් මෙතන තියෙන පහන බලන්න මෙතන මේ ස්ථානේ මෙහෙම හැඩ සපහන් යුක්ත ඉදුප්පු කුලම් බලන්න තමයි මම එන්නේ මම එහෙම ආවා කියලා එතකොට මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ටික යෙදිලා පෙනීමට. පේනකොට ඉතාලතත් මම මේක ඇතුළට යනවා මම මේව ටික බලන්න තමයි ආවේ. හරි ශෝක්නේ කියලා ඇතුළේ ඇතුළේ කරගෙන රටාවක් යනවා. ඕක තමයි ලෝක කියන්නේ. මේ ස්පර්ශ ආයතන හය ඇතුළේ ඇතුළේ යන සිද්ධිය තමයි ලෝක කියන්නේ. මේක හරිම සියුම් සිද්ධියක්. හරි සංවේදයක් මත ඇතිවලා තියෙන එක. මොන තරම් මේක පිට ලෝකෝත්තරයි කියලා කියනවා හේතුඵල ධහම කියන තැන එක අන්තයක්වත් නැහැ. රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් විඥානයේ එක නැදයි සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය සක්කාය කියන පංචපාදස්තන් එක්කන්තයක් සක්කාය නිරෝධය නැදයි ওই විදිහට ආධ්‍යාත්මික ආයතන එක්කන්තේ බාහිර ආයතන එක්කන්තේ විඥානයේ නැදයි කියලා අන්තිමට මේ හිතට හිත විතරක් ඇතුළු වෙන දර්ශනයක් කියන්නේ. මේ සිද්ධිය මම දන්නේ කවද්ද කොතෙන්ද කාටද වැරදුනේ කියන එක. විශේෂයෙන්ම ඔය නිරෝධ සංඥාව කියන එක තමයි මේ වැරදිලා තියෙන නිරෝධ සංඥාව කියලා කියන්නේ ලෝකයා හිතන්නේ හරි නිරෝධය කියන්නේ අසංකතකම නිවන කියන්නේ ඒක අරමුණ වෙන සංඥාව තමයි එහෙනම් නිරෝධ සංඥාව කියන්නේ නිරෝධ සංඥාව කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ ඒක සංකත ඒක නිවන නෙමෙයි නිරෝධ සංඥාව තමයි මාර්ගය කියන එක වඩන්න උපකාර වෙන්නේ අපිට නිරෝධ සංඥාවට හිත කියලා තමයි අපිට මොකද ඒක නිරෝධ සංඥාව කියන්නේ සංහව නිරුද්ධ වෙන නිසා ඒ සංඥාව ඒක වඩලා වඩලා වඩලා වඩන්නේ මොකටද විමුක්තියට කෙලෙසෙන් ආස්තක මනස නිදින තැන දක්වා අකෝප්‍ය චේතෝ විමුක්තියට ඇහැ උපදින්නෙම නැහැ රූපේ උපදින්නෙම නැහැ ඇහැ මේ රූපේ කියලා බලනකම වෙනස් වෙන්නේම නැහැ එහෙම ඒවා නැහැ වෙනස් වෙන්නේ නෙමෙයි ඇත්තටම එහෙම ඒවා නැහැ මේ තේ සිද්ධිය ඇතුලේ මේ අර දැන් ත්‍රිසංගත සතාට කණ්ණාඩිය ඇතුලේ යමක් අහු වෙලා. ඒ නෙව නැහැනේ කියනවා. ඇත්තටම එහෙම නෙව නැහැ. අවිද්‍යාව නිසා කණ්ණාඩිය ඇතුලේ යමක් අහු වෙලා මේ. කියන්නේ ඒක ඇතුලේ යමක් අහු වෙලා. යථාර්ථයේ එහෙම නෙව නැහැ. ඒකයි ගැඹුරු කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ පෙනෙන කණ්ණාඩිය ඇතුලේ යමක් අහු වෙලා වගේ පෙනෙන සිද්ධිය ඇතුලේ යමක් අහු වෙලා. එහෙම වෙන්නේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධය නැතිකම නිසා මේ වගේ දර්ශනයකට සිවුම්ව හිත තියන්න හුරු වෙලක් නැහැ හිත කියලාත් නැහැ. පුරුදු කළත් නැහැ. මේ පැත්තේම ඉන්න අපිට හැම වෙලෙම මේ පෙනෙන ඇහෙන එක ඇතුලේම දෙයක් කරක් ගහන්න හම්බ වෙනවා මිසක මේක කොච්චර මේ අවිද්‍යාව බලගතුද ගැඹුරුද කියන්නේ මව් වෙනින් අඳපු කඳුල සතර මහා සාගරේ ජලයට වැඩි කිව්වාම හිතන්න ලේසිපාසු කෙලෙසයක් නෙමෙයි සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනේ නම් කවදාවත් මේ යථාභූත ස්වභාවයට අපි දෙන්න බෑ. අපි දන්නේ නැහැ. හැබැයි පුංචි කාලේ නම් තිබුණේ ඕක තමයි ඇත්ත. කුඩා දරුව සංගීතෙත් තිබුණේ පේනවා නිරුද්ධ වෙනවා කියන සිද්ධිය. හැබැයි ලොකු වෙනකොට අවිද්‍යාව ප්‍රත්‍ය මොකද වෙන්නේ? අහගෙන නෑ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදයන නිරෝධ ඥාන මාර්ග ඥාන. නෑ අඥාන ඔක්කොම. ඒ හින්දා ඒක ප්‍රතිඵලය තමයි හිතනවා. අවිද්‍යාව ප්‍රත්‍ය සංකාරා. එතකොට රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති සංකාත රූපේ රූපේ පිණිස. ඒකද මේ හිතන එකට හැබැයි කියන්නේ ඉතල චේතනාව කියලා. චේතේති පකප්පේති යංච අනුසේති ආරම්මන සමිතං විඥානසති. මේ පෙනේ නැහෙන දෙයට හිතුවක් කල්පනා කළත් හදිසිය හිතිය කල්පනා කළේ නැහැ මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම තිබුණොත් අනුශය වශයෙන් තිබුණොත් මෙහෙම සිද්ධියක් නේද තියෙන්නේ කියන එක නොදන්නාකම තිබුණොත් ඒද අංශ වශයෙන් තියෙනවා. මේ ආරම්භ විඥානේ තියෙන පැත්තකට ගිය ගමන් මේක තියෙනවා කියලා දැනෙනවා විතර. විඥානපච්ච නාම රූපං. ඒක සිහි කළ නැවත ආයතන වලට බැහැගෙන හොයනවා එනවා කියන සිද්ධිය වෙනවා. නවත්තන්නද. ඉතින් හැම වෙලාවෙම ප්‍රතිසන්දියට එන්නේ බහුපක්ෂය ಜಾති කියන කෙනා. පටිච්ච සම්පාදේ මේ දෙපැත්තකින් උපදින්නෙත් නෑ අනික මම හොඳට බලුවා පටිච්ච සම්පාදේ කාල තුනකින් සංද තුනකින් කොට්ටාස හතරකින් ආකාර 20කින් දක්ින්න ඕනේ කියලා පෙන්වන්නේ පටිසම්භිදා මග්ගේ මහා වර්ගයේ ඥාන කතා නෙමෙයි. ධම්මච්ච ඥානයේ තියෙන තැන. එතන කොහොමවත් එහෙම දෙයක් පෙන්වලා නැහැ. අංග තුන 12ට කලින් දෙකල කොහොමවත් පෙන්වලා නැහැ. ඒකේ පෙන්වලා තියෙන්නේ අවිද්‍යාව සංකාරයට ප්‍රත්‍ය වෙන කාරණා නමයක් වෙනවා. අවිද්‍යාව උපාද වශයෙන් උපාදත්‍ත්‍ති පැවැත්මක් පැවැත්ත්‍ත්‍ති නිමිත්තත්‍ත්‍ති ආහනත්‍ත්‍ති සංයෝජනත්‍ත්‍ති පරිබෝධත්‍ත්‍ති හේතුත්‍ත්‍ති පච්චයත්‍ත්‍ති කියලා මේ වගේ මෙන්න මේ නව ආකාරයෙන් සංකාරයට පත් වෙනවා වර්තමානයේත් අවිද්‍යාව ওই නව ආකාරයෙන් සංකාරයට පත් වෙනවා අනාගතයේත් අවිද්‍යාව ওই නව ආකාරයෙන් සංකාරයට පත් වෙනවා ඒ සංකාර විඥාණයට විඥාන නාම රූපට කියලා භව දක්වාම භවය දක්වාම වෙනවා මොකද්ද? ඔය නව ආකාරයට අතීතදී සංග්‍රහ වුණා, දැන් සංග්‍රහ වෙනවා, අනාගතේ සංග්‍රහ වෙනවා කියලා කාරණා 11ම පෙන්වනවා. බපොච්චේ ජාතියට පෙන්වන්නේ නැහැ. ඒක භවය දක්වා. එහෙම පෙන්වලා ඊට පස්සේ අවිද්‍යා සංකාරයට අවිද්‍යා පටිච්ච සංකාරේ පටිච්ච සම්පන්නයි කියන පරයයෙන් අතීතයේදී අංග 12ටම ගණිත අංග අංග 11ටම ගණිත අංග 11ටම අනාගත අංග 12. අතීතයේදී අවිද්‍යාව හේතු සංකාර හේතු සමුප්පන්නයි. පටිච්ච පච්චය හේතු කියන තුන් ආකාරයට මේ අංග 12ම අතීතේත් වර්තමානත් අනාගතයත් පෙන්නලා මෙසේ මේ පටිච්ච සමුප්පාදයේ කාල තුනකින් අංග 12 කාල තුනකින් සංදි තුනකින් කොටස හතරකින් ගත යුතුයි කියලා පෙන්නලා තියෙනවා. හරිද? පටිච්චසම්පාද විස්තර කරන හැටි ඔහොම අංග 12 පෙරටත් වෙනලා දැනුත් වෙනලා අනාගතයට වෙනලා පටිච්චසම්පාදයේ තුන් කාලෙන් ගත යුතුයි. නැත්නම් අංග 12කින් මේ පටිච්චසම්පාදයේ කාල තුනකින් සංදි තුනකින් කොටස හතරකින් ආකාර 20කින් ගත යුතුයි කියලා පෙන්නනවා. ඒක. ඕක තමයි පටිච්ච සමුප්පාදයේ තුන් කාලෙන් බලන්න කිව්වහම හින්දත් අංග 12 පටිච්ච සමුපාදයේ හැටියට අරගෙන ඒක තුන් කාලෙකින් බලන්න කියලා තියෙනවා. ඔය තියෙන්නේ. දැන් අවිද්‍යා සංඛාර පෙරයි කියලා ඔය කර්ම භවයනේ අපි විස්තර කරන්නේ. දැන් මේ මේ කුඩු කරලා. අවිද්‍යා සංඛාරයෙන් පෙර ජීවිතයේ අවිද්‍යා සංඛාරයෙන් ඉඳලා මෙහෙට උපන්න විඥානාම් සලසන පස වේදන කියලා පංච උපාදානස්කන්ධේ උප්පත්ති තැනට පෙන්වන්නේ. ඊට පස්සේ අද තණ්හා උපාදාන භවය වුණොත් අනාගත ජරා මරණය කියලා පෙන්වන්නේ. එතකොට භවපත්‍ය ජාති කියලා එතන පෙන්වන්නේ. හැබැයි දෙපැත්තකින් ප්‍රතිසන්දියට ඇවිල්ලා. පෙර ජීවිත අවිද්‍යා සංකාරයෙන් ඇවිල්ලා. මෙතේ ඉඳලා භවපත්‍ය ජාති කියන යනවා. එහා පැත්තේ ජාති කියන තැන උපදින. එතකොට ඊගාවත කෙලින්ම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් එකම උප්පත්ති ස්ථානේ කොට පෙන්වලා මේ කියන්නේ පෙර අවිද්‍යා සංකාරය හටගත්ත විඥාන නාම රූපයන් පස වේදනා කියන ටික වර්තමාන ඵලයි කියලා උගන්වලා තියෙනවා. එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ භවපච්චය ಜಾති කියලා පෙන්නලා ಜಾතියට පෙන්නනවා විඥාන නාම රූප කලාදන පස්ස වේදනා පුරේකතස කම්මසීද ප්‍රතිසන්දිපච්චය කියලා විපාක ස්කන්ධ ටික. ඒ විපාක ස්කන්ධ ටික පෙන්වලා ඉවරලා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා මේ වර්තමාන කර්ම භවයේ සකස් වීම අර්ථ දක්වන්නේ. එතකොට මේ කාරණා 10 ඇතුළේ තුනට කඩන්න බෑ ඒක එක තැනකටම කියන එකටම කියන්නේ. ඒ ඒ ඒකයි හොඳට පෙන්වන්නේ බලන්නකො පෙර ජීවිතයේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කර්ම කෙලස් දෙකම හේතු වෙන හැටේ. එහෙම උනේ මොකක් වෙනදද කියලා. දැන් ඇති කරගන්න අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන කෙලස් කර්ම දෙකම හේතු යහපතට යනවා. මොකද මෙතන ස්කන්ධ ටික යන්නේ නැහැ නේ යහපතට. අවිද්‍යා කර්මය මේ ස්කන්ධ ටික කෙලෙස් ඇති කරගන්න පුළුවන් මට්ටමට හදාගෙන කෙලෙස් ඇති කරගත්තා. අන්තිමට කෙලෙස් කර්ම දෙකේ කෘත්‍ය නිසා ප්‍රතිසන්දිත යනවා. මේ සිද්ධියක් තියෙනවා. ඔක තමයි මේක තියෙන සිද්ධිය. කොහේ ගලුවත් කොච්චර ගලුවත් නිවන් මග නැති වෙන්න මූලිකම හේතුව ඒක. මහා එක්කෝ හිතාමතාම කරපු දෙයක් එක්ක නැත්තම් මහා අව්‍යක්ත විදිහට උත්තර කත්තර ඒ මුලින් ඉඳන්ම තිබිලා තියෙන්නේ දැන් හිතන්නේ මොකද්ද නිරෝධය කිව්වහම නිවන අරමුණු වෙන්න ඕන නිවන කියන්නේ ස්කන්ධය. පටිසන්ධි විඥානය කියන ටිකේ ස්කන්ධ ටික ඔය පටිසම්පද සිද්ධියට ඇතුළත් කරලා නැහැ. ඇතුළත් වෙන්නේ නැහැ. ඇතුළත් කරන්නත් බෑ. ඇයි? ඒ ටික මේ නිවන දකින්න තියෙන තැන. එතන නොදන්නාකම තමයි අවිද්‍යාව කියලා ගොඩ නැගින්නේ වර්තමානයේදී. ඉද පටිසන්ධි විඥානං කියලා. දැන් මේ ප්‍රතිසන්දි විඥාන නිසා උක්කාන්ති නාම රූපං ප්‍රසද්ද ආයතනම් පුත්තෝ පස්ස වේදිතං වේදනා කියන ටික තියෙන්නේ මොකද්ද? පස්ස සම්පූර්ණ. ඒ ටික නිසා පෙනෙනවා ඇහෙනවා කියන සිද්ධි ටිකක් වෙනවා. ওই ටික තමයි විපාක ටික හේතුලා තියෙන්නේ. ඔන්න පුරේ පුරේ පෙර කරාව කර්මයට ප්‍රත්‍ය. ওই ටික තියෙන ස්කන්ධ ටික. ඔකේ කෙලෙස් ඇති කරගන්න බෑ. නිවන් දකින්න ඔතන පිහිටියේ අලුත් කර්ම නැත්තම් ඒකම රහතන් වහන්සේ නමක්. මොකද්ද? ඒ කියන්නේ අවිද්‍ය සංස්කාර පිටයි නිවන් ආවෝගේ පස්සේ කරනකම් වර්තමාන ස්කන්ධ පන්නේ කාරණා 12 ඇතුලේ මේ අවිද්‍ය සංකාර පිටයි කියන්නේ. එහෙම ගන්න බෑ. ගන්න කොහොමද? අවිද්‍ය සංකාර විතර ගන්න බෑ. අවිද්‍ය සංකාර සංහව උපාදාන භව කියන තැනින් භවපත්‍ය ජාති කියන තැනින් යවිලා තියෙනවා. අවිද්‍ය සංකාර කියන තැනින් ඉපදිලා නැහැ කවුරුවත්. තේරා විද්‍යා සංකාරයක් පෙන්වන්නවත් දැනේ උපත්තියට. තේරා විද්‍යා සංකාරයේ හේතු එතන විඥාන නාමක කරගෙන පස්ස වේදනා කියලා පංච උපාදාන ස්කන්ධයේ විපාක ස්කන්ධ ටික හදා ගන්න. ඒකට සංහා උපාදාන භව වුණාම ඒ අවිද්‍යා සංකාර සංහා උපාදාන භව කියන ධර්මතා පහේදී මෙතන ප්‍රතිසන්දි විපාක පහට. මෙතන ප්‍රතිසන්දි විපාක පහ ඒ ඇත්ත නොදන්නා අවිද්‍යාවෙන් උන අද පටන් ගන්නවා. හටගන්න සංස්කාරය නිසා අදත් ඇහැ කන දිවනාසය ශරීරය කියන ස්පර්ශ ආයතන හැදෙනවා හැදිලා ඒ කියන පංචපාදස්කන්ධය කඩනවා තණ්හා උපාදාන භව හැදෙනවා මෙතන හදාගෙන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කෙලෙස් වලට නැවත ප්‍රතිසන්දි වෙනවා එහෙමයි කියන්නේ ඔය අංග 12 ඇතුළ නම් කවදාවත් බලන්න බෑ මේ මේ චතුරාර්ය සත්‍යෙට හිත තියලා බලලා මේ ප්‍රශ්නේ ලහන් දෝන නිසා මේ බලන ගතානුගතික ඔය ක්‍රමයට රහතන් වහන්සේලා බිහි වුණා නම් තමයි පුදේ. මේ වෙන්නේ. එහෙම උපදින්නේ නැහැ. පටිච්චසම්පාදයේ කෙලින්ම අංග 10ම තියෙන්නේ ක්ෂණික ක්ෂණික කියලා කියන්නේ මේ කර්ම භවයටයි අයිති. කිසිම වෙලාවක පටිච්චසම්පාද සිද්ධිය තුළ ප්‍රතිසන්දී ආයතන ටික අර්ථ දක්වන්නේ නැහැ. අර්ථ දක්වලා නැහැ. මොකද ලෝකයට නැති කෙලෙසයක් ඇති කරනවා වෙනවා එහෙමනේ. ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියලා කියනවා. නමුත් ඒක තියෙන්නේ ලෝකයට කෙලෙස ඇති කරගන්න බැරි විදිහට. තව ඒකයි පස්සපච්චය වේදනා කියලා මේක යටින් මේක තබලා උඩට විතරක් උස්සලා තින්නේ. ස්පර්ශ නිසා වේදනා සංඥා විතරයි අහුවෙන්නේ. ආයේ තිහයකක් අහුවෙන්න බෑ. පුරාණ කර්මෙට විඥානයේ නාම රූප වෙලා ආයතන හැදුනට පස්සේ හරිද ඒ ආයතනයන්ට රූප ශබ්ද කියලා ඊට අනුගතව ස්පර්ශය වෙලා වේදනාව ඇති වෙනවා ඔතන ඉවරයි වේදනා සංඥා කියන සිද්ධියක් එනවා ඔක නවත්තන්න බෑ හරිද මේක මේ හේතු ටික දැන් අපිට මේ ඇහැ රූප කියලා මෙහෙම පේන එක වෙනුවට අතන ඵලයෙන් විතරක් නවත්තන්නේ ඇයි ඵල නිරෝධී නුවණයි කියන දැන කරගන්න ස්පර්ශ නිසා පේනවා පේනවා කියනකොට ස්පර්ශ නිසා වේදනාවක් වෙනවා දැන් කායට දැනෙනකොට මට කය අහුවෙන්නේ නැහැ, පොට්ටබ්බේ අහුවෙන්නේ නැහැ, කාය විඥානේ අහුවෙන්නේ නැහැ. කාය සංපස්ස නිසා එන වේදනාව විතරයි හිතට අහුවෙන්නේ. ඇසුරු වෙන්නේ. අනේ මේ වේදනාව බඩේ කැක්කුම් ඔළුව කැක්කුම් කන් කැක්කුම් කියවට ඔක්කොම කියන්නේ වේදනාවට තමයි. ස්පර්ශ නිරුද්ධන වේදනාව නිරුද්ධ වෙනවා. ඒ වේදනාවම තමයි මෙතන තියෙන්නේ. මට වේදනාව ප්‍රකට නැහැ මේ තේනකේ සංඥාව ප්‍රකටයි. වේදනා සංඥා. අතන වේදනාව ප්‍රකටයි සංඥාව අප්‍රකටයි. නමුත් එතන වේදනාවද සංඥාව කියන්නේ සැප බව හඳුනනවා, දුක් බව හඳුනනවා, උපේක්ෂා බව හඳුනනවා. මෙතනත් එහෙමයි. මෙතනත් වේදනාවක් තියෙනවා. සැප බව නම් සැපම බව, දුක් බව, උපේක්ෂා බව හඳුනන එක විතරයි මේ යථාභූත ස්වභාවය තියෙන්නේ. මෙතන උපේක්ෂා බව හඳුනනවා, වේදනාවක් ප්‍රකටයි, සංඥාවක් ප්‍රකටයි. ඉච්චරයි වෙනස. එතකොට මේ විදිහට තියෙන වේදනා සංඥා එකතම මුණින් අතට ගහලා තියෙන මොකක් නිසා ස්පර්ශ නිසා වේදනාව පහළ වෙනවා. ඔච්චරයි. හරිද? ස්පර්ශ නිදුත් වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට මේ වගේ තැනක මේ වගේ තැනක තමයි උප්පත්ති වශයෙන් තිබුණේ. අන්න දැන් අද අවිද්‍යාව තිබුණා. අවිද්‍යාපච්චය සංඛාරා කියලා අවිද්‍යාව දුක දුක ඇති වෙන නැති වෙන නැති කර මාර්ගය ඇතුළේ එහෙම මේක පළලා. කියන තැනක දන්නේ නැතුව හරිද? ඔය පටිච්චසමුප්පාද අවිද්‍යා සම්පස්ය ඇතුළේ තියෙන වේදනාව ගැන පෙන්නනවා. ඒක එහෙම නෙමෙයි. හරිද? එතන වේදනාව නවත්තන්න බැ වේදනාව වෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා තණ්හාව වෙන්නේ කොහොමද? එක එක තියෙන අවිද්‍යාවත් මෙතන අවිද්‍යාවෙන් මොකද කරන්නේ? ඇහැ, රූප, කන, ශබ්ද කියලා අදත් නිමිති ගන්නවා. දැන් මේ හේතුවක් නිසා ඵලයක් හටගත්තට පස්සේ ඵලයේ හේතු දකිනවා. ඊට පස්සේ ඵලයේ හේතු දැකලා එහාට හේතු ටිකේ තමයි දැන් නම් නිමිති තියෙන්නේ. ඇහැ, රූප, කන, ශබ්ද කියලා. ඒකට තමයි තණ්හා උපාදාන වෙන්නේ. අවිද්‍යා සම්පස්සේ හේතු. එතකොට ඇහැ තියෙනවා, රූප තියෙනවා, කන තියෙනවා, ශබ්ද තියෙනවා කියන තැනකින් තමයි එයාට නිමිති වෙලා තියෙන භවය කියන්නේ. බහුපත්‍ය જાතිය කියලා කියන්නේ දකින අහන දේ නෙමෙයි යාට දැකපු රූප දැකපු සද්ද තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ රූප හොයාගෙන යනවා. සද්ද හොයාගෙන යනවා අපි. යනකොට අපෝ ප්‍රතිසන්දිට යනවා. ඔය අර්ථය නිර්මාණය වෙන්නේ නැහැ. මෙහෙම යකින් කියන එකේ ඇහැ රූප අල්ලන්න බෑ අවිද්‍ය සංකාරය නැත්තම්. ඒ මෙතන තියෙන්නේ ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා ඇති වෙනවා කියන තැන කියන්නේ. ස්පර්ශයනට වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියන තැනකින් විපාක ටික පවතින්නේ අවිද්‍යාව තිබුණොත් විතරමයි මේක අලුතෙන්. ඇහැ රූප කන ශබ්ද කියන ටික හදාගන්න වෙන්නේ අපිට. එතකොට ඒක අවිද්‍යාවෙන් ඊටම මෙනෙහි කළා තමයි ඇහැ තියෙනවා රූප තියෙනවා කන ශබ්ද තියෙනවා කියලා නිමිති හදාගෙන ඒක තණ්හා උපාදාන වුණොත් තමයි භවෙ හිටින්නේ. භවෙ හිටිනකොට බලන්නකෝ අපිට. තියෙන ආන් අතන අහවල් රූපේ තියෙනවා අහවල් කෙනා ඉන්නවා අහවල් කඩේ තියෙනවා කියන තැනකින් නෙමෙයිද තියෙන්නේ. දැකපු අහපු දේවල් රූප කොට තියෙනවා. ශබ්ද කොට තියෙනවා. භවපච්චය කියලා. ඔය අර්ථය නිර්මාණය වෙන්නේ නැහැ අවිද්‍යා සංකාර නැත්තම් එහෙම නිමිති හදන්න බෑ. නිමිති හැදුවේ නැත්තම් සම්මහ උපාදාන වෙලා භවයක් හැදෙන්නේ. හරිද? එතකොට ප්‍රතිසන්දිතිකේ නොමේක වුණා නම් රහත් වෙලා ඉන්න තැනයි. එහෙනම්දී බුදුම පාණ්ඩ වෙනවා. නැත්තම් අර කතාව තමයි ඉන්න රාතනන්ද පංචඋපාදාන සංදේ පරිහරණය කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඇයි පංචඋපාදාන සංද දුක්ඛ නිකන් මේ ජාතිය ස්වභාව ජරාව ස්වභාව ඇති කියලා තියෙන්නේ. අර ස්කන්ධ පංචිකම් පංච උපාදාන ස්කන්ධය කියන්නේ මේ පහම ඇයි වෙනම? මේක සාසව උපාදානියද නැහැ. ආසෝලට හිත නැහැ, උපාදානට හිත නැහැ ඒක ස්කන්ධ. එහෙම තිබුණේ මේ ස්පර්ශ නිසා වේදනාවක් හට ගන්නවා, වේදනාවක් හට ගන්නවා කියන සිද්ධිය තුළ. ඔය සෙට් එකම අනිත් එක ගහගන්නවා අපි මේ පහම. ඒකයි අමුතුවෙන් ගේනව නෙමෙයි අවිද්‍ය සංකාරයෙන් සාසෝ උපාදානීය කරගන්නවා. හරිද? ආශ්‍රයන්ගෙන් අරමුණු කළා උපාදානට හිත එකක් කරගන්නවා. එදා ඉඳන් අපි මොකද කරන්නේ ඇහැ රූප කන ශබ්ද කියලා එහෙම පැත්තකින් අපේ ලෝකය හැදෙනවා. එතකොට භවය හැදෙනවා. ජරා මරණ දුකට යනවා. වෙන ආයේ ක්‍රම එක සිදුරයි මුළු තුන් ලෝකෙටම රිංගලා යන්න දෙන්නේ. මෙන්න මෙතන වෙන තැනක් මේ පිනින පැත්තෙන් ගිහිල්ලා ඕක ඇති වෙනකම් බලලා නැති වෙන හැටි බලලා පටිච්චසමුප්පන්න විදිහට බලලා කුඩු කොල්ල බලලා ඒ පැත්තෙන් යන්නම බෑ. මොකුත් හිතන්නවත් බෑ. ඔයෙන් ඇති භවකින් අවසන් වුණත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මුකුත්ම නැහැමයි. කියලා නැති බවකින් අවසන් වුණත් මේකයි ඒ පැත්තෙන් යන්න වෙනවා. ඒක පිළිසින් දැනගන්නවා මස්නේ දීකෝකේ තේරුම් ගන්නවා දීකෝකේ හඳුනනවා. ඔය දැන් ලෝකයට සංයෝජන ගෙවා ගන්න උගන්වන්න ඕනේ. නමුත් ඔහෙන් යන්න බෑ. යන්න තියෙන්නේ මෙතන. මේකම එක සිදුරක් දුරයි කියන්නේ. ඈ කියනකොට කියන්න වෙන්නේ මෙතන දර්ශනය වෙනවා මෙන්න මෙහෙම තැනක් තියෙනවා. මෙන්න මේ වගේ තැනකට ඕගොල්ලෝ එන්න ඕන. හැබැයි ඕගොල්ලෝ මෙතෙන්ට ඕගොල්ලන්ට මේක බර වැඩි. මොකද මෙහෙම පෙනෙන ඇත්තතුළු මෙහෙම මෙහෙම ජීවත් වෙලා ගොඩක් අය. එහෙනම් මෙහෙම පෙනෙන්නේ කියලා ආදීනව බලන්න. මේ ඇහැ කියන්නේ රූපේ කියන්නේ හතුරෙක් වගේ වදකෙක් වගේ රෝගයක් වගේ උලක් වගේ ගඩක් වගේ අනිත්‍ය දෙයක් දිදෙන දෙයක් පළුදු වෙන දෙයක් කියලා උගන්වන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මෙහෙම එකක් කියලා උගන්වන්නේ මම බලන එක වැරදි කියලා බලන එකට හුරුතල් කරන්න යන්න එපා මේ බලන එකනේ එහෙනම් ඕගොල්ලෝ ඔයගොල්ලෝ බලන්න තේන්නේ මෙහෙමයි කියලා ඒක තව තහවුරු කරනවා නෙමෙයි ඒක වැරද්දනම් වැරද්දවම තමයි හරිද ආපහු මිනිස්සු මෙච්චර කාල හිටියේ කියලා කතාවක් නෙමෙයි කියන්නේ ඒකෙන් අයින් කරන්නයි කියන්නේ උගන්වන්න ඕනේ පංච උපාදානස්කන්ධය කියන්නේ හතුරෙක් වගේ රෝගයක් වගේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ කියලා අර පෙන්වන්නේ හතරිසාකාරයකට එයාට දුක්ඛේ ඥානන් තමයි උගන්වන්න ඕනේ. හැම වෙලාවෙම මොන විදිහකට හරි අපේ ඉගැන්වීමේ මොහ කුරා ගිහිලා තියෙන්න ඕන ටික ටික හරි ලං වෙලා තියෙන්න ඕන චතුරාර්ය සත්‍ය නුවණ. අවිද්‍යාව ඇතුළේ දක්ෂයෙක් කළ වැඩක්. ලෝකයේ තුල හම්බවෙච්ච දේ තුල මෙහෙම ඇත්ත පෙන්වන තුල තේරුමක් නැහැ. ඒක පුණ්‍යාභි සංස්කාරයක් වෙයි. කවදාවත් නිවන් මාර්ගයට කිට්ටුවක් වෙන්නේ නැහැ. හැබැයි මේ නුවණ දර්ශනේ චතුරාර්ය සත්‍ය පෙන්නලා එතනදී දෙන්නන්දම කොච්චර කිව්වොත් තේරෙන්නේම නෑමයි කියලා මේ අපිට ඒක කොහොමද දෙයක් නෑ තේරෙන්නේම නෑයි කියලා එහෙනම් මෙහෙම කරන්න ඕනේ කියලා ලෝකෙට එහෙම උගන්වන්න ඕනේ කියලා එකක් නෑ එහෙනම් ඒක යාට බැයි නම් එයාට පුළුවන් මේ දර්ශනයට පුළුවන් වෙන විදිහේ උපකාරක ධර්ම තියෙනවා සීලේ දක්ෂයෙක් කරන්ද සමත නිමිති දක්ෂයෙක් කරගන්න නිවර්ණ ධර්ම දුරු කරගන්න කල්යාණ මිත්‍රයන්ගෙන් තව ධර්ම ශ්‍රවණය කළා හොඳට යෝනිසෝ මනසකාරය කරන්න කියන තැනකින් එයා දක්ෂයෙක් කරන්න ඕනේ ඒ පැත්තෙන් මෙතන දක්ෂ වෙන්න මිසක එයාට බෑ ඒ හින්දා න්යා හිතපු කෙනින් අල්ලා දෙනවා කියලා එකක් නැහැ. ඒකට කරන්න ඕනේ දේ තමයි මොකද්ද? හිතපු තැනේ දොස්මමෝ තමයි පෙන්වන්නේ. ඊහාය ඇහැ කියන්නේ හතුරෙක් වගේ වදකෙක් වගේ යන්න නම් එපා මේ කියන දැනකින්ම තමයි ඒකෙදි අපි මෙහෙම හිතියේ හිතපු එක වැරදි. නිතරම නිතරම යථාභූත ස්වභාවය කතා කරන්න ඕනේ. කතා කළා මේ පිනෙන එක ඇතුලේ කෙනෙක් ඉන්නවා කියන කෙලෙසිය අඩු කරන්න මේ කරන උපායක් තමයි. මොන කොටස් වශයෙන් දහස් වශයෙන් අසු වශයෙන් බලනකොට මේ ඉන්න එක ඇතුළේ පුද්ගල භාවයෙන් බැඳලා ඉන්න බර අඩු කරන්නයි ඔයා මේක කරන්නේ මෙතෙන්ට කියන ටිකම දීලා තමයි හැම වෙලෙම අසුබ වශයෙන් මේ පුද්ගලයා කියලා හම් වෙන තැනක කොහොම කොටස් ටිකක් තියෙන සතර මහා ධාතුයි කියලා බලන්නේ මේක ඇතුලෙන් එළියට එන්නයි. ආවට පස්සේ එහෙම සිද්ධියක් තියෙනවා. කියන එකම පෙන්වන්න ඕනේ. එන්න එහෙම පෙන්න පෙන්න මේක ඇතුලේ අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට පෙන්වන්න ඕනේ. එතකොට නිවනට උපකාර වෙනවා. විශේෂයෙන් ඒකට වඩා ඔය පටිච්ච සම්පදායේ ලෝකෙට හොරුකරනද විවර විවරණ කරනකොට අර්ථ විවරණ කරනද කිසිම වෙලාවක අවිද්‍යා සංකාර කියන පැත්තෙන් උපදින්නේ නෑම ඒක එහෙමම බහුපක්ෂයා ජාතිය කියන තැනින්මයි උපදින්නේ උපදුනාට පස්සේ අවිද්‍යාපච්චය සංඛාරා කියන තැනකින් තමයි ඉල පටන් ගන්නේ හරිද? අවිද්‍යා සංඛාර කියන තැනින් චක්කු විඥාන සෝත විඥාන කියලා විඥානයේ පිටලා ආයතන නාම රූප වෙලා ආයතන හැදිලා චක්කු සංපස්ස සෝත සංපස්ස කියන තැනක කියනවා අවිද්‍යා සංපස්සය. ඒ ස්පර්ශ වෙනකොට රූප තණ්හා එන වේදනාව තමයි රූප තණ්හා සද්ද තණ්හා කියන ටිකෙන් උපාදාන වෙනවා භව වෙනවා කියන සිද්ධිය වෙනවාම උනොත් නැවත ජරා මරණය කියලා ආපහු පටන් ගන්නවා. ආපහු අවිද්‍යාව නිසා. අවිද්‍යාව යත්තේ වශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප කලයන් පස්ස වේදන කන්නා උපදන් භව නිරෝධෝ. උණු ජාති නිරෝධෝ. ඉපදීම නතර වෙනවා. කියලා දැකලා ඒ හින්දා අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොටගෙන අවිද්‍යා විරාගය සඳහා තමයි මේ භ්‍රමචර්යාව කියන්නේ. මේක පුරනකොට පරිසම්පාද චක්‍රයම නැත වෙනවා. හරිද? අවිද්‍යාවපත්තින් උපන්න සියලුම සංස්කාර විඥාන නාම රූප කලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන ටිකම තියෙනවා. ඒ භවයේ නැති වෙච්ච නිසා තමයි සාතිනයට සමගිනේ. භවය නැති කරන තැන දක්වාම කතා කරලා විපාක ස්කන්ධ ටිකේ ඉඳලා අවිද්‍යාවේ ඉඳලා භවය දක්වාම තියෙන ටික නතර කරලා ජීවත් වෙන එකට කියනවා ක්ලේශ පරණේ ගොවන්. සෝපදිසස නිබ්බාන. අලුතෙන් කර්ම කෙලෙස් නැහැ. ඔක්කොම නැති කරලා. හරිද? භවපච්චය ජාති කියන එකක් නැති වෙනවනේ මේ ස්කන්ධ ටික නිරුද්ධවට ඒ ජාති නිරෝධෝ කියලා කියන්නේ අනුපදිශේෂ පස්සේ පාන. හරිද? භව නිරෝධෝ කියන තැනට දක්වා සෝපදිශේෂ නිබ්බාන ජාති නිරෝධෝ කියනකොට අපි හැබැයි ඔය අංග 9ම අංග 12ම මෙලොවත් වෙනවා. භවපච්චය ජාති කියන එක ditta ධම්ම සම්පරායක දෙකෙන්ම වෙනවා. කොහොම භවයේ තිබුණාම භවය නිසා භවයේ හේතුන් භවය පස්සෙන් දැන්ද පුද්ගල භවයේ ඉපදලා ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් වෙනවා සම්ප්‍රායික වශයෙන් ස්කන්ධයන් ඉදීමක් වෙනවා හරිද මේ මේ දැන් අවිද්‍යා සම්පස්සේ නිසා ඇති වෙන දේ තුල ඒ සත්ත්වනිකායේ ඉපදිලා නැත්තම් පුද්ගල භාවයේ ඉපදීමක් සත්ත්ව පුද්ගල භාවය නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුමස් සියලු දුකෙන් දුක් ධම්මවත් දුක් වෙනවා ඒක ධිට්ඨ ධම්ම විපාකයක් මේ කර්ම වලට කෙලෙසලට සම්පරායක වශයෙන් මතු ප්‍රතිසන්දි වශයෙන් ස්කන්ධයන්ගේ පිහිටීමක් කෙනෙක් කරනවා මේ කන්දයනම් පහසු භාවෝ ආයතනනම් පස්සාවෝ ස්කන්ධයන්ගේ පහළ වීමක් ආයතනයන්ගේ ලැබීමක් වෙනවා තේසන් තේසන් සත්තානං නෙමෙයි ඒ තේසන් තේසන් සත්තානං සම්මිතමි සත්ත නිකාය જાති කියන එක මෙතන වෙන්නේ මේ මම අම්මා තාත්තා දුව පුතා කියලා ජරා මරණ දුක් විඳිනවා ඒකත් වෙනවා භවපත්‍ය ජාති කියනකොට ආපහු ජාති සංජාති ඔක්කාන්ති අභිනිබ්බති කන්දානම් පහතු බහුව ආයතන පරිලාභෝ කියලා එන්න තියෙනවා. මොකද මේ මේකත් ඒ විදිහටම ජාති සංජාති ඔක්කාන්ති කන්දානම් පහතු බහුව ආයතන පරිලාභෝ කියලා නැවත මේ ස්පර්ශ ආයතන දෙක නඹුව මනෝවිඥානයේ ඔහොමම වෙලා පුද්ගල භාවයක් උපදින ඔය කියන අර්ථයෙන්ම මෙතන. ඒ විදිහටම අතන ජාති කියනකොට ජාති සංජාති ඔක්කාන්ති කන්දානම් පහතු බහුව ආයතනනම් පරිලාභෝ කියලා ආයතන දෙකක් තිබෙනවා. එතකොට හැබැයි ඒ උපදිනකොට කන්දානම් පහතු භව ස්කන්ධයන්ගේ 15ක් තියෙන එතන ස්කන්ධ. උපාදානයේ හිත නෙමෙයි, සාස උපාදාන කියන්නේ ස්කන්ධ පංචකයක් තියෙනවා. එතකොට ඒකෙත් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ප්‍රභේද ටික ඔක්කොම තියෙනවා. ඒක හැබැයි උපාදානයේ හිතන. හරිද? එතන ඉඳලා ටික ටික ටික ටික ටික උඩට එනකොට තමයි ඉද පරිපක්කිත ආයතනන. මේ ආයතන ටික මොහෝ කරා යන්න ගත්තට පස්සේ තමයි මොහෝ අවිද්‍යාව. ඔන්න මොහේ ඇත්ත නොදකින කමියුතු අවිද්‍යාව නිසා කියනකොට මොකද්ද? චතුරාර්ය සත්‍ය දන්නේ ඇහැ රූප ඇසුරු වෙන්නේ නැතුව හිතපල්ලා මෙන්න මෙහෙම හිතපල්ලා කියලා අහගත්තේ නැහැ කියන උත්තරේ තියෙනවා. ඒ නිසා සංකාරය කියන්නේ මොකද්ද? චීතීති බකප්පේති මේ රූපයට, සද්දයට, ගන්ධයට අනුව හිතනවා. හිතන කම නිසා චක්කු විඥාන, සෝත විඥාන, ධන විඥාන හැදිලා මේවා ගැන දැනුමක් ඇති වෙන සම්පූර්ණ මේ දෙවෙනි මේ පැත්තක් වෙනවම බිහි වෙනවා සිද්ධිය. මේ ක්‍රම හතගෙන පේනවා නිරුද්ධ වෙනවා කියන සිද්ධිය තුළ වෙනම භවයක් හැදෙනවා. ඕකට අන්තිමට පැත්තකට යනකොට අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් කියලා ඕහොම් භූමියක් හැදී. අපි උපත් වශයෙන් යනකොට අහකරන් දිවනාසේ ශරීරය කියන මේ ටික විපාක වශයෙන් අරගෙන ආවා මිසක ඔය මේ පැත්තේ භවය කියන එකක් ලෝකයේ කියලා එකක් තිබුණේ නැහැ හදාගෙන ආවේ නැහැ මේ අවිද්‍යා සංස්කාරයේ ප්‍රතිඵලයක් හැටියට තමයි දැකපු අහපු දේවල් ඇතිකමත සංහෝපාදාන භව කියන ධර්මතාව ටිකක් හැදෙන්නේ හොඳට බලන්න එහා පැත්තට ප්‍රතිසන්දි යනකොට මෙතන හැදුණු අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන ධර්මතා පහේ කෘත්‍ය නිසා තමයි ආය ප්‍රතිසන්දිය කියන්නේ. මොකද මෙතන විපාක ස්කන්ධ කියන්නේ නැහැ. විපාක ස්කන්ධ ටිකකුත් නැහැ. විපාක ස්කන්ධ ටිකේ මෝඩකම හින්දා මම නිමිති හදාගත්තා. හදාගෙන තණ්හාව ඇති කරගත්තට අන්තිමට වෙලා තියෙන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කර්ම කෙලස් ටික විතරයි සක්‍රිය වෙලා තියෙන්නේ මෙතන. විපාක ටික 아무තින් කොහෙවත් ගෙනාවේ නැහැ තිබුණු ටික තිබුණම තමයි. නැති ප්‍රශ්නයක් මේ හදාගෙන තියෙන්නේ ලෝකයක් හදාගෙන තියෙන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ මැද විපාක ටික දෙපැත්ත කියනකොට මැද ටිකේ ඉදීම තියෙනවා අවිද්‍යා සංඛාර කියනකොට පංච උපාදාන ස්කන්ධයේ උපදවන්ත හේතු තණ්හා උපාදාන භව කියනකොට ඒකේ ප්‍රශ්නාවතෙන් හිත පිට කියනවා. එතකොට කර්ම කෙලස් කියන දෙකත් කතා කරනකොට ඒ ඒ ස්කන්ධ ටික කර්ම වගේටම තමයි ආයේ. මේ ජීවිතයේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන පෙරකලා වූ කර්මිත මේ විපාකයි කියනකොට මේ ස්කන්ධ ටික කොහොමද පෙන්වන්නද බෑ කියන්නේ. මේ එහා පැත්තට යන්නේ මේ කර්ම කෙලස් වෙන දෙක නිසා තමයි අධ්‍යාත්ම කරගන්නේ එහා පැත්තට යන්නේ. ආයි අදකලාව කර්මයක මතු විඥානාව වාදින පස්ස වේදනා කියලා ධර්මතා පහක් හම්බ වෙන. හැබැයි ඒකද තියෙන්නේ. ස්පර්ශ වේදනාව කියන තරකේ විතරයි. ස්පර්ශ නිසා වේදනාවක් එනවා කියන තරකේ විතරයි තියෙන්නේ. දෙලින්ම හැ රූප කියලා හිතගෙන නෑ ඒක. එහෙම හම්බෙන්න තැනක නෑ. විපාකයෙන් අවසන් වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි මේ මොකද සත්‍ය පෙන පිළිම කෙලින් කරනවා වගේ එකක් වань. ඒක තමයි බුදුහාමුදුරුවෝ කල්හේ සුදියාගේ කියන වගේ වෙන විද්‍යාවක් එන්නේ අපිට. හේතු ටික යට තියෙනවා ඵලයේ උඩට තියෙන දෙක අනිත් පැත්තට හරවනවා. ඵලයේ උඩට ගන්න හේතු යට දාන අවිද්‍යාව. එතකොට දැන් කෙලින්ම ඇහැ රූපෙක ජීවත් වෙන්න දෙනවා අපිට. දැන් කෙලෙස ඇති කරගන්න පුළුවන්. එතකොට හොඳට තණ්හා උපාදාන වුණ හැටි ඇහැ මම මගේ රූපේ මම මගේ මගේ දුව පුතා අම්මා තාත්තා කියලා ඉන්න පුළුවන්. එතකොට ඉබේම මේකත් ලෝකයක් වෙනවා. එතකොට ආයෙත් බලන්න. ඒ හින්දා පටිච්චසම්පාදේ විස්තර කරන්න විස්තර කරනවා නම් ඕකේ තියෙන විදිහටම විෂයාකාරයට විස්තර කරන්න එතකොට හරි. හැම වෙලාවෙම අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පෙන්වන එක ඇතුලේ තියෙන විඥානාවක සලසන පස්ස වේදනා කියන එක බහුපක්ෂය ಜಾති කියලා පෙන්වන තැනක උපපතිස්ථාත ගන්න එපා. ඒක වෙන්නේම නැහැ. ඊයටවත්. ඒක වැරදිච්ච වැරදිල්ල තමයි මේ නිවම්ම නැති වෙන්නම හේතුව. මේ මම මේ පෙන්වන විදිහට අවංකවම කෙනෙක් උත්සාහවත් වෙනත් ඒකාන්තේ මේ ජීවිතේදීම සහත් වනාගාමලටපත් වෙනවාම ඒක මේ භ්‍රමචර්යාව සහිතකමයි තියෙන්නේ ඕකම තමයි වැරදි මුළු ලෝකයකටම හොයාගන්න බැරි අපි අහලා තියෙන්නේ මලිදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ ලංකාවේ මහරහතන් වහන්සේලා නැහැ කියලා. ඇත්තටම රහත් වෙන්න තිබුණු තාක්ෂණය තමයි අතහැරලා තියෙන්නේ අර විදිහට බලනකොට. රහත් වුණා නම් තමයි පුදුමයි. හේතුවක් නිසා හටගන්න ඵලයේ තුල ආපහු හේතු හදා ගන්නකොට පිරිණින් හේතු ඵල නිරෝධයෙන් නිරුද්ධ වුණා නම් තමයි පුදුමයි. මේ හේතු ටිකක් නිසා ඵලයක් හටගන්නවා. ඵලය ආපහු හේතුවක් හදා ගන්නකොට ඒ හේතු වලට තව ඵලයක් තියෙන්න ඕනේ. ඉතින් හේතුවක් නිසා හටගන්න ඵලයේ හේතු නිරුද්ධයෙන් ඵලයේ නිරුද්ධයි කියලා දැක්කොත් අනේ එහෙම තමයි මෙතෙන් දෙකින් ලොකු කැපකිරීමක් ලොකු ශික්ෂණයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කාන්තෙන් මේ සම ධර්මය සඵල වෙනවාමයි. මේ දර්ශනයට හිත කියලා කෙනෙක් රහත් උත්සාහවත් වුණොත් ඒ කාන්තෙන් මේ ලෝකේ රහතන් වහන්සේලා දිවි වෙනවාමයි. රහත් වෙන තාක්ෂණයේ ඇත කියන එක විතරයි මට කියන්න තියෙන වෙන දෙයක් නම් මම දන්නේ. නොවේ ටික පුළුවන් නම් සාසනය තිබෙන වහන්සේ සේවයක් කරන්ද මේක කළොත් ඒ කාන්තෙන් මගේ බුදුහාමුදුරනේ සාසනේ ජීවමාන කළාමයි. මේ ටික කෙලින් කරලා දෙන්න මිනිස්සු ලෝකේ උද්ධාරයෙන් අහිංසක ඇත්තෝ මෙච්චර කාලයක අපිට ਸਰවත්පාඥානේ නැහැ පිළිගන්න දෙනවනේ අපි අනුක්‍රමයෙන් ටික ටික හොයාගන්න වෙන්නේ ඉතින් ලෝකේ පළයක් තියෙනවා සම්මතියක් තියෙනකොට අපිට ඒකට පටහැනි වෙන්නත් බෑ අපි ඉතින් ධර්මයේ දේශනා කළා හැබැයි ඒකෙන් අපි ලෝකෙට අවඩක් කළේ නැහැ නිකමට හරි මේ ලෝකේ බොහෝ කොට කරපු විස්තර වලට වඩා 100% ක් සාධාරණ උත්තරයක් හපෙලා තිබුණු හින්දායි මෙච්චර කල් හරි බණ කියන එක තුල මෙහෙම හරියටත් මතු වුනේ. ඒ බලාගෙන ආපු ක්‍රමය නිවැරදි නිසා. හරිද? ඒ නිසා හැමදාම ලෝකයට මේ ටිකමයි උගන්වන්න ඕනේ. ඒක බැහැයි කියන කෙනාට තමයි එහෙනම් මෙතෙන්ට එන්න හින්දා මේක කරන්නේ. මේක කර කර ඉන්න එක නම් නෙමෙයි. කියන තැනකින්ම උගන්වන්නේ. ඇහැ රූප චක්කු විඥානය කියන එකත් වාස පේන ඇහැ ගැන නෙමෙයි මේ කියන්නේ. පෙනීම ඇති කරන්න හේතු වෙන ඇහැ මේකයි. රූපේ කියනකොට ඔයාට ඔහොම පේන රූපේ ගැන නෙමෙයි මේ කියන්නේ. පෙනීම ඇති කරන්න හේතු වෙන රූපේ මේකයි කියන තැනකින් උගන්වන්න. මේ ඇහැ රූපේ කියලා ඔයා ඇහැ රූපේ කියලා හිතාගෙන ඉන්න තැනම තහවුරු වෙන්න උගන්වන්න එපා. මම ඔකට හැමෝටම පෙන්වන්නේ දැනට මෙහෙම ගන්න දෙන්නේ. ටීවී එකකට සුද්ධ තරංග වගේ තරංගයක් එන්නේ තරංගික රූප රැ. එතකොට ඒ තරංගයක් අල්ලගෙන රූප කරා රූපයක් හදන්න පුළුවන් දොත් ටික එකතු කරලා රූපයක් හදන්න පුළුවන් මැෂින් එකක් තමයි ටීවී එක කියන්නේ. එතකොට ටීවී එක තිබුණා තරංග ආවේ නැත්තම් මේ රූප හදන්න බෑ තරංග තිබුණා ටීවී එක තිබුණ නැත්තම් රූප හදන්න බෑ ටීවී එකක් තිබුණා තරංගත් ආව ඔන්න රූපයක් තේනවා ඒ වගේ මේ මහ භූත ටිකට ආලෝකය වැටිලා අපිට එන්නේ තරංගයක් වගේ එකක්. ඉතින් ටීවී එකේ තරංගයක් රූප කරන්න පුළුවන් ටීවී එක වගේ තමයි මේ චක්කු ප්‍රසාද කියන්නේ යම් සංඛ්‍යාත සංඛ්‍යාතයේ කියන තරංගය ගෝචර කරගන්න පුළුවන් මේ ප්‍රසාදය. අන්න අර තරංග ස්වභාවය දකින්න රූපේ කියලා. මේ Taman හුරු පුරුදු රූපේ කියලා හිත කියන්නේ නැතුව දැනටම කියන්නේ මේ ඇහත් තරංග ස්වභාවයත් හිතත් නිසා මෙහෙම පිරෙන කමක් ආවා නේද කියලා බලන්න. එතකොට මේ පේනවා කියන සිද්ධිය නිර්මාණය කරන්නේ රූපෙන්නේ රූපේ වගේම ඒකත් වඩා වැඩි දායකත්වයක් අපිලා තියෙන චක්කු ප්‍රසාද. ඒකයි දර්ශන කෘත්‍යයේදී ඇහැ චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ බඳු රූපයක් මේ බඳු තරංගයක් රූපයක් බවට පත් කරේනේලා චක්කු ප්‍රසාදයේ දක්වලා තියෙන දායකත්වය අතිමහත්. එහෙම ප්‍රසාද තරංග ස්වභාවයක් ඇවිල්ලා ප්‍රසාදේ රඳවගෙන ඒක රූපයක් කොට හිතට පෙන්වන්න. කතා කළාම තින්නම් සංගතිකම තුන් දෙනාගේ කෘත්‍යම එකතුනි චක්ක ප්‍රසාදයට. අද මෙහෙදි නෙමෙයි. ඇහත් ප්‍රසාදයට ගැටුනහම ඇහි ඒක රදවගෙන හිත ඇහැ පැත්තට බලාගෙන චක්කුද්වරවදන්නේ. හිත පැත්තට බලාගෙන යොමු වුණාම ඔන්න දැන් තුන් දෙනාගේ ස්පර්ශය නිසා තියෙනවා. උච්චරයි. ආයේ තේන්නේ රූප කතා හිතන්නවත් දෙයක් නැහැ. <laughs> ඇයි ජීවිතේ විදිලා මුල හිතගෙන තියෙන්නේ. මම හිතගෙන පොළොව දිහා බලනකොට මට පේන්නේ අපි කියමුකෝ දැන් බඩ ගාලා බඩ ගාලා බඩ ගාලා මං කන්දකට නගිනවා. කන්දකට නැග්ගාම ඈත පේනවා. දැන් මං පේන කේ හිතගෙන ඉන්නවා. පේනවා. එතකොට මේ මේ පේනවා කියන සිද්ධිය ඇති වෙන්න ওই පේන එක හේතු වුණාද? කන්දෙට නැගපෙහින්ද පේනවා මට. හරිද? මට ඕනම් බලාගෙන ඉන්න විතර මම කන්දෙන් දැස්සොත් වෙන දෙයක් නැති. පේන දේ ඇති වෙනව නැති වෙනව කියන සිද්ධියක් වෙනවා මිසක ආයේ පේන එක ඇතුලේ එතකොට මට කතාවක් මම මේ පේන දේ ඇති වෙන්න හේතු වෙලත් නෑ මට පේන දේ. පේන දේ පේන බව නැති වෙන්න පේන දේ හේතු වෙන්නේ නැහැ. ඒ කන්දට නැගපු හැටි එක හේතුනේ පේන බව ඇති වෙන්න ඕන නැති වෙන්නේ. ඒ වගේ මට කන්දට නැග්ගා වගේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ ස්පර්ශ නිසා පේනවනම් මේ පේන දේ මට පේන්න හේතුුනෙත් නැහැ මේ පේන දේ මට පේන එක නැති වෙන්න හේතු වෙන්නේ නැහැ ඇහැ රූප චක්කු විඤ්ඤාණ නැති නෝ පේන්න නැති මට කන්දක් නැගහම මේව පේනවා වගේ සිද්ධියක් විතරයි වෙන්නේ පුළුවන් නම් ඔන්න පේන්නේ ඇහැ පේන්නේ රූපේ කියන මෙන්න මේ ටික හිතනවා ගන්න පුළුවන් නම් උඩියේ කෙකුට හරි කමන්නේ ඒකාන්තෙන් සීනාස්ව වලටපත් වෙන්න පුළුවන්. උච්චරමයි ඇත්තට මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පද ඔක්කොම ඉගෙනගෙන ඉවරලා නම් නිවන් දකින්න තියෙන්නේ එදා එක බාහනකොට ඈ එතකොට එහෙම නැත්නම් කිටි බහ පදයක් තියෙනකොට රහත් වෙනවා ඉතින් ඔබට කියනවා පෙර ওই වගේ ස්කන්ධ ධාතු ආයතන අහලා තිබුණ හුරෝ කියලා ඉතින් අපිත් අහලා තියෙන්නේ හින්දා නෙමෙයි කොහොම හරි මේ ජීවිතේට පිහිටක් රැකවරණයක් කරගන්න කියන එකක් පෙන්වනවා ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍රියම වේවා හොඳයි නම් කල්පනා කරගන්න මේ පින්වත් පිළිස බොහොම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝ රත්නයේ මගේමයි කියන අදහස ඇතු වචන ටික නොකියුවත් ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පිමුතුන්වත් මේ පිමුතුන්ගේ වල්දවල් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිකෘත ශාසන මාමුගිෂ්ඨ කරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිපතන බෝධියකින් උතුම් වන සංසිප්තා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං